ශීල නාටන පෙරවන් සර්ණයි අපි අද භාවනාවට මුල හතරවෙනි දවසේ නැත්නම් දවස් 16 වෙනිදා අපි හඳගන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා මම දැන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කළා කියනවා අපි කන්දේ නම් කන්දේ මත ඉල්ලා කියනවා සභාගත කරන්නයි කියලා අපේ ලිඛිත ප්‍රශ්න ප්‍රථමයෙන් අසර ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්නේ ඉදිරියෙන් ඉදිරිපත් කරන්නේ Honorable sir, the person called Dr. L.R. American is now conducting some courses all over North America and has been offering Martha Power to almost every participant. Not sure whether you have heard about this. To me, it seems a total fabricated lie. What's your view on this? What's your advice the innocent perspective it is. Uh, even before I heard about this kind of thing, this is not a new thing to Sri Lanka. There are a lot of uh, meditation traditions. They were attracting people by giving uh, the jhana, vipassana jhana, markapala jhana, and uh, Till they are existing, we don't know uh, we can grow into this book. It is beyond our capacity. But, uh, whenever you look at it, feel like this advertising through this uh, kind of uh, results. And therefore, uh, when you are studying Theravada as such, you have to understand with, uh, Vidassana Upaklesha. Vidassana Upaklesha means kind of a uh, underlying tendencies, kind of perversions are happening in the mind. So therefore, when you are proceeding, at a certain extent, overstimulation happens. And it is not a disease, it is something definitely a test. For those who are uh, mystics, those who are meditating not for Nibbana but for healing and uh, uh therapeutic values, those who are meditating just to show others, those who are, those who are meditating for the uh, lesser objective than Nibbana get trapped into that. Not only that particular person, he can attract other people also with the same weaknesses. So ultimately it is extremely like anything. And ultimately what happened is that uh, misrepresenting of the Buddha, the Dhamma and the Sangha. But the thing is, unless otherwise uh, another Buddha comes, no, we are helpless. We can't prove it or disprove it. So, best thing is to verify oneself, am I practicing this uh, profound thing just to show others or to get degrees and to honor name or to get rid of suffering. So if that is clear, this problem even if it is existing, it will not interest you. So in meditation, uh, in my life, after long meditation, after long giving talks, and after long time of experience of the yogis only, I came to know about this Vanchanika Dhamma, as perversions and cheating. And when I, in, uh, when I was in uh, Melbourne, I, uh, I talk under the topic of this Vipassana Jnana, and specifically Professor, Professor Padmasiti De Silva, he came out and told he is the best regarding of Freudian and Buddhist psychology. There is a book he says the Western psychology never talk about this subject. They never think that mind is cheating. Buddha says our mind is the main cheating one, the magician mind. And so I am interested in it. Later, I found one particular Mahayana book. It's also coincidence. Mahayana Sutra known as Sutra, Suragama Sutra, is quite related to the quantum physics and Professor Granita Vadana is a uh, radiology uh, specialist. He was the president of the Science Society, now he also in Melbourne. So due to his recommendation, I read the book. Luckily, at the end of the book, there's a special chapter when you are practicing meditation only for the successful meditators, only for the uh, hard practitioners, this practice available. Where your consciousness, your perception get perverted. You can't discriminate the concept and the reality. Concept of your reality and reality of like concept, ultimately, if you are a type of a person believing mystics and overestimation and practicing only for healing and uh, therapeutic kind of thing, you will get lucky. So when I'm reading, it's very inspiring. And anyway, I knew it is definitely a Mahayana Sutra. So later I went to Bhikkhu Bodhi, went to Bhikkhu Bodhi. I told Bhante this book, even though it is Mahayana, factual part, its practical part, is very appealing. For me it is very interesting. Then Bhikkhu Bodhi asked me, which translation did you read? Did not read the common translation you can get in the free distribution books. Uh, then he know that is not the best. I will give you the real authentic translation and read it when you are instructing people, let them know not to overestimate them. If you are overestimating with respect to the rupa, corporeality, you get trapped in ten places. If you are overestimating yourself or misrepresenting Vedana, present feeling, you have ten rights. And if you are misrepresenting on misunderstanding about the Sanya, that's another ten rights. And Sankara, Vindana, out of all the five, Sanya is the most trickiest. There are ten points very clearly explained there it says how this kind of a people believing on magics, mystics and overestimation, practicing meditation for uh, show-off, practicing meditation for healing as the main subject, or therapeutic, or practicing meditation not for Nibbana, they practice Nibbana. And therefore you have to have your own weakness to get into that. Even the teacher is misleading. If you know you are too tight, you are practicing not for the uh, sake of fame, gain and all the kind of things, you can understand it. So therefore, we have to be careful because unless otherwise we are making enemies. Because all these people get trapped. All the people misleading are very intelligent people. They are meritorious people. They are already taken time and they are fairly successful in uh, certain qualities also. But even then, uh, till you refine your objectives, till you have the, the unshakable trait from the Buddha, the Dhamma and the Sangha, and your Sila, anywhere it, it is, cracks are there. So therefore, not only that particular person, in Sri Lanka even now, there are a lot of places, people go in thousands, practicing, and they come and say that uh, you people are practicing for years, we went on to one day. We got it. Why not? You go and have it, no problem. I am not envious. Uh, which is uh, in Sinhala, I used to say, Abhi Antima Basidiya. Kalin Ando Patiya. First time. So therefore, these things are real cuts. If you are practicing for the sake of show off. If you are practicing just to show others, take others, or just to heal yourself, or therapeutic values, uh, fashion, that's why if you are doing it the sasana work, Buddha sasana work, do with the both the hands. Don't try to tackle with left hand. Then you will get to be tackled by kilesas. You will be tackled by mara. So therefore, let that happen. Start by itself. Let that go by itself. Let that ceases by itself. It is none of our business. To deal with them, ultimately what happens is we are making personal uh, enemies. And I do not wish to have kind of thing. So I know little about that. So I let that wave to come, know, to go into the field and cease to exist. So there are no, uh, nothing to worry if you are true to time. If you are meditating, uh, in order to get rid of suffering, uh, if such a misunderstanding happens, you can understand. So there is it is not a new thing. Throughout the sasana it was like that. So that is why the Buddha says, there are three ways of propagating of uh, any dispensation, any uh, teaching. දේශනා අනුශාසනා පාඨය හරි ඉක්පාඨය හරි අනු අනුමෝදන අනුශාසන අනුශාසන ඉක්පාඨය හරි yet another party that means Buddha says ආදේශ ආදේශන අනුශාසනා පාඨය හරි the only Aryan method others sound mystics others sound magics If you are going by magics, definitely you will be trapped into that. But the Buddha definitely given cautiously as as three methods are involved, two are dangerous, only one is safe. That is, uh, the teaching, you have to practice. There is no blessing, there is no magical power, there is nothing that kind of thing. This is see things as they are. So therefore, even it is well explained, very well said, well explained, Still there are some people, they are asking for shortcuts. They are trying for quick results. And they are practicing not for Nibbana, for other fringe benefits. These other things happen. So therefore it is a good thing for us to refine ourselves, to do it wholeheartedly. Don't do it on the uh, side business or like a uh, part-time job. If you are doing, do with the both the hands, otherwise better not tackle it and leave it as it is. So we, the question also as it is, we go to the next. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කලකට පෙර භාවනා කරන විට ලැබුණ අත්දැකීම මූලික අරමුණ නාසය අග ආශ්වාස ප්‍රශ්වාස දැනෙන මේ කරගෙන යද්දී එකවර කිසිවක් නොදැනෙන නිවිලින්දනේ ගැටත්තේ සිට එකවර මානසිකවම දැනෙන මේ தත්ත්වයට ගියේ කෙසේද? ඊට පෙර සිටියේ සිරුම් පොරොසු ආනාපානයිද සිටිවිලකද ආදි කිසිවක් නොදැනේ. මේ தත්ත්වය තුළ කිසිවක් නොදැනෙන නිසා ඒ තුළ කොතරම් වේලාවක් සිටියායද දැනගන්න අත්කම නැහැ. භාවනාවට ගතවූ කාලය සුළු වේලාවක් යයි සිටින. මේ තුළ සිටින බව සිටිය බව හෝ දැනුමේ අවදිම පසුවයි. අවදිම විකස ආනාපානය අරමුණ වේ. මේ අවස්ථාව පෙරකෝ පසු නිදිමත නොවිය. මේ අවදි වූයේ පූර්ණ අවස්ථාවේ. නමුත් මේ සිදු වූ පරයන්කෙන් තුල ධර්මක් හෝ සමාජයක් තිබුණ බවට නොසිතේ. මේ අතකීම එක පරයන්කෙක කිතුවිතක් ඇතිවෙනවා. මේ භාවනා නුවර තුන්දෙනෙකුට කීපසු එක්කරක් කීවේ ඉතා හොඳ නිර්මාණ හෝ සංඥා නැති දියුණු කළ යුතු අවස්ථාවක් කියන්නේ අර එතනක් කිව්වේ තීන මිද්දේ එන අවස්ථාවක් කියන්නේ මෙවැන්නක් යලි ඇති මොකද ඒ දුක පිළිතුර අතහැරෙන්නේ කම්මවල පහතන්නේ නැහැ මම හිතන අපතොරතු තියෙන කොහොමදයි මේක විස්තර වලින් එකයි මට මතක් කරගන්න තියෙන්නේ මේ සත්‍යයෙන් අවදිුනේ ආනාපානයි කියලා තියෙනවා අවසන් පස්සේ නිින්දත් තිබුණ නැහැ කියලා තියෙනවා ඒක අත්‍යවශ්‍යක සාක්කයක් නමුත් මේක කියන ඉතින් ගියේ ආනාපානේ හරහද වෙන අරමුණක් හරහටලා දන්නේ නැහැ කියන්නේ. ඒකත් වටිනවා. නමුත් ඒක දැනගන්නකම් උත්තර දෙන්න. ඒ නිසා දැන් තමයි දැනගන්නේ අන්තිම කැලේ උත්තර දෙන්න උත්තරය හම්බෙනවා. මේක හොඳ එකක් නෙමෙට වෙන්න අරින්න. හැබැයි කවදා හරි තමයි තේරුම් ගන්න වෙනවා. මේ හෙටත් ඕක වෙයි, අනිද්දත් ඕක වෙයි. ඕක එක සැරේ වෙන්නේ නැහැ. විපස්සනායේ කිසිම දෙයක් කවදාකවත් හදිසියෙ වෙන්නේ නැහැ. ඔක්කොම වෙන්නේ ටික ටික ටික ටික. ඒ නිසා අනිත් දවසේ වෙනකොට ආරමුණට සාපේක්ෂව ආනාපානට සාපේක්ෂව බලන්න නිකම් පොඩි අත්දැකීමක් වශයෙන් කියනවා ආනාපාන ගුරුසු අවස්ථාව සීම අවස්ථාව සහ සුඛමතර සූක්ෂමතර අවස්ථාව පතරණ අවස්ථාව මේකට යන්නේ ඒ නිසා යෝගාර්ථය ගුරුසු ආනාපාන බලනට වැඩිය වැඩි සතිය ආනාපාන සීම වෙනකොට ඇති කරගන්න උත්සාහ සතිය ඊට ආනාපාන ගෙවිගෙන යනකොට දැනගන්න ඕන බෑන් මැජික් එකක් වෙන්න ගන්නවා අපි දන්නවා කාරණේ වෙයි පෙන්නන මිනිස්සු මැජික් එකක් පෙන්නන ගමන් අර බෙරි හයිය කරකවනවා. ඒ කරපන්නේ මේ පැත්තේ මාළුවෙක් කරක් වෙනවා, පරියෙක් කරක් වෙනවා, අර පැත්ත කරන මොකද කියන්නේ. ඒ නිසා අත් දෙකම දිහා බලන මැජික් එක බලන්න. ඒ වගේ දැනගන්න මැජික් එක පෙන්නන හදන්නේ. එතකම්ම ආනාපානෙත් එක්ක ගියා නම් ওই ප්‍රශ්නේ ඉන්නේ නැහැ. සිකේ ඉන්නේ නැහැ. දැන් වෙලා තියෙන්නේ මේ වලට වැටෙන වෙලාව නැත්නම් මේ නොදන්න දැන වැටෙන්නේ ඉස්සෙල්ලා හිතේ ආනාපානෙ පිටද කියලා අහුවෙලා නැහැ. එච්චරමයි වෙරිෆයි කරගන්න. අනිත් දවසේ උත්තර යන්න ඒක අල්ලගත්තට පස්සේ අපිට තේරෙනවා ආනාපානිය අල්ලගෙන ගියා. මෙමෙිට මෙිට මෙිට ආනාපාන නොදෙන යාමත් එක්කම සියෝ සංඥාවිතා සූක්ෂම කරකට ගියා. සංඥාවිතා සූක්ෂම කරන එතන ඉඳලා අවබෝධ කරගන්න බෑ. මොකද සංඥාවක් නැහැ. නමුත් එතනින් කැඩිච්ච ගමන් දන්නවා මම දැන් හිතේ තන මොකුත් නැහැ කියන එකට. ඒ දැනගන්නේ ගොරෝසු සංඥාවක්. සංඥාවක් තුනේ වෙලා ගිහිල්ලා ඒක හරියට කියනවා නම් පොළොව මට්ටමේ පල්ලෙහාට ගිහිල්ලා ආයෙ ඇතුලට ගිහිල්ලා පොළොවේ මුලට මතුවෙනවා වගේ ඒ සංඥාව ආපු ගමන් දන්නවා මේ හිතුව ටිකේ මට මතක නැහැ. මොකද්ද උනේ කියලා දන්නේ නැහැ. නමුත් එයා දන්නවනේ ඉතින් යන්න ඉස්සෙල්ලා අන්තිමට මෙයා කව සතිය තිබුණා. මූල කර්මස්ථානයේ තිබුණා කියලා මේ පැත්තේ ඉන්නකොටම යන්නේ ටික මූල කර්මස්ථානයක් නම් මේක සෞඛ්‍ය සම්බන්ධයි. එහෙම නැත්නම් කියන මේක තීන මිද්දේ. එහෙම නැත්නම් සමාර්ථුණා භවංගේ කියලා. ඒක අභිධර්ම ක්‍රමයේ හැටියට එතකොට සැක කරනවා. නමුත් මගේ මතේ මේක න්‍යායනාත වෙන්න දෙන්නේ වෙනකොට මුළු සිද්ධියම සිද්ධියේ මුල තමයි ඒ තත්තර බහිනක. මැද තමයි නොදන්න කාලේ. අග තමයි නැවත දැනුම ඉනකන. මේකේ මැද අල්ලන්න බෑ. මුලයි අගයි දෙක වශී කරගත්තට පස්සේ පාලනය කර කර ගත්තට පස්සේ තමන්ට දැනගන්න පුළුවන් මේ අතරමැද කාලේ සංඥාවක් නැහැ කියලා. මේකට හොඳ ගුණයක් හොඳ යොමුවක් ආනන්ද සප්පයි සූත්‍රයේදී බුදුදෙනාට පෙන්නනවා. ඒ වගේම පොට්ටපාද සූත්‍රයේදී පෙන්නනවා. දෙකේම සංඥාව පිළිබඳව මුල් කරගෙනයි මුළු සූත්‍රයම දුවන්නේ. ඒකෙදී පෙන්නනවා මෙන්න මේ වගේ ආකින්චඤ්ඤායතන කියන ධ්‍යාන මට්ටම හෝ එහෙම නැත්නම් අරූප රූප ගෙවන් කළා රූප සංඥාවක් ගෙවන් කළා. ඒ තාම සූක්ෂම මට්ටමට යනකොට මේ මේ සංඥාව තමයි ඉන්න බව දැනගන්න බැරි තරම්ම සංඥාව ගෙවන් වෙනවා. ඒ කාලය ඇතුළත මේ සම්පූර්ණ සිද්ධිය කිසිම මෙහෙවීමකින් තොරව ඉබේ සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අර මමයාට ආදරේ කෙනාට, කයට ආදරේ කෙනාට, ජීවිතයට ආදරේ කෙනාට පේන්නේ ක්ලාන්ත වෙලා නැගිට වගේ, මැරිලා නැගිට වගේ, තද නිින්දකට ගිහලා නැගිට වගේ. ඉතින් ඒ නිසා ඒක නිකන් මේ සකමසෝ බලන කෙනාට සරකටයුතු. නමුත් අනිවාර්යව මේක අනුහරා ගිහිලා තමයි යෝගාචර තේරෙන්න ඕන වෙන්නේ. සංඥාවේ තියෙනවා තත්ත්වයක්. සංඤ්ඤ සංඤේ න විසඤ්ඤ සංඤේ යෝපි අසඤ්ඤේ න විභූත සංඤේ ඒවා සමේ තස්ස විභූති රූපං සංඥානිදානානි ප්‍රපංච සංඛා කියලා කලහ විවාද සූත්‍රයේදී සර්වචනාසි කිට්ටු කරනවා මේකට ඒ වෙලාවෙදී න සංඤ සංඤේ මේ සාමාන්‍ය ලෝකෙ තියෙන සංඥාවකුත් නැහැ න විසඤ්ඤ සංඤේ තමයි විසඤ්ඤ වෙලක් නැහැ නෝපි අසඤ්ඤේ අසඤ්ඤ tattර ගිහිලක් නැහැ න විභූත සංඤේ සංඥාව නැම කියන්නත් බැහැ මොකද ඉවරන කම්මක් දාන්න පටන් ගන්න කොටක් දාන්න. අතරමැද බ්ලැක් යාඩ් බ්ලැක් බොක්ස් එකක්. එහෙම නැත්නම් මෙමරි එක නැහැ. එන්නේ එතෙන්ද විතරයි කියනවා සංඥා නිදාන ඒවා සමේ තස විභෝති රූපං රූප ධර්මයන්ගේ ගෙවන්න බලන අන්තිම සියුම්කට මේකයි. එතෙන්දි කවදාකවත් හිතේ ගොඩ දෙමිල්ලක් නැහැ. ප්‍රපංචකේ ඉලක් නැහැ. එහෙම නැත්නම් අන්න ඉන චටකටක් නෑ. සම්පූර්ණ නතර. ඉතින් මේක නැවතනාක වෙලා නැවතනාක මේ ශීකරකට යුක්තා. මම බුරුමේ ඉඳි මට මතකයි මට හරියට චෝදනා දෙනවා අරියංකදී ඉඳලා ගන්නවා කියන. මෙලකට ආවෙනවා නින්දනවා. ඉතින් මම හිතාගත්තා නින්ද ගියයි කියලා හරියන්නේ නැහැ කොහොමද මේක කරගන්නේ කියලා සම්පූර්ණ කවුන්ට් එක ලිව්වා. මෙගරත් මේ අරගෙන මෙහෙම වෙනවා මෙහෙම මේ හැදියම මම දන්නේ ඒ වෙලාව නැගිටලා බලනකොට හද වෙලා කටක් හද වෙලා ඇඟක් හද වෙලා ඒකේ සයිඩ් ඔබ මේ නැගිටලා බලනකොට නිකන් සම්පූර්ණ ප්‍රයි පරිවර්ත කරක් විතර ඉන්න පුළුවන් ඒක පස්සේ එහෙනම් නින්ද කී ගැන කල්පනා කරන්න එපා අවුදුනට පස්සේ තියෙන මේ සත්‍ය ගැන කල්පනා කරලා කරගෙන යන්නේ ඉතින් ඒ වගේ මේ හොඳ දෙනෙක් මේකට ආවට පස්සේ අර ඉරියව්ව පවතින්න බෑ විස්තර කරගන්න බැරි නිසා අස්ථාන බයක් චෙක් කරනවා. දැන් මගේ පුද්ගලික මතේ නම් ඕවත් එක නිකන් යන්න බෑ. කාරකම යන්න. මොකද කාලා කාලා කාලා කාලා දිරවගෙන හරහම යන්න ඕනේ. ඒ නිසා නැවත වෙන්න දෙන්න. කරුණාකරලා ඒකට යන තැනට යන කාම උත්තරීම සතිය පවත්තන්න කියන එක විතරයි කායික උපදේශයක් වශයෙන් මම කියන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ මාස් මාළු විතර කෑම භාවනාවේ බෞද්ධ ක්‍රම වලින් අධ්‍යාත්මික දියුණුවක් ලබා ගැනීමට බාධාවක් බාධාවක් බුදුරජාණන් වහන්සේ මස්මාළු කෑම දානම් කරන නිසා මේ මම තරමක් ව්‍යාකූල වියට කරුණාකර වහන්සේගේ අදහස දන්නවා කෑමේ මිනිස්සු පිළිසුදු වෙන්නේ නැහැ කෑමේ මිනිස්සු කෙලකෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ ඒකට ප්‍රතිපදාවක් තියෙනවා ප්‍රතිපදාවෙන් තමයි පිළිසුදු වෙන්නේ ප්‍රතිපදාවෙන් තමයි කෙලෙන්නේ ඒක වර්ධනක් කෙලෙන්නේ ඒ නිසා මේ මස්මාළු වල තියෙන දෝෂය තමයි රස ගේටි. ඒකට හැබැයි වුණාට පස්සේ ඒක නැතුව බැරි වෙනවා. ඒකට වාල් වෙනවා. එහෙම නැතුව ආවුණ දෙමළ ධාරයක් කාලා ජීවත් වෙනවා නම් අපිට දැන් ගංගාවන්ත ගන්න මස්මාළු දෙන්නේ කිව්වොත් එහෙම අලියවුලක් කරනවා ගන්න හම්බෙන්නේ නැහැ. ඒක කියන්නේ මිනිස්සු වෙන උඹලකට දාලා. ඉතින් අපිට කියන්නේ නිකන් වෙන බතර කියන එක මේ බුද්ධ වචන දිනවා අපිට මොන යන්නේ මේ සම්භාලෙම දීවා හොදලා දීවා ඒව කරන්න නම් අනිසෝල් වතක් දෙනකොට ගන්න පුළුවන් කියලා. මම කියන්නේ තමයි ඔයා ගන්න පුළුවන්. ඒ නිසා සර්වචනාංශ මතක් කරලා තියෙන්නේ. කෑමේ මනුෂ්‍ය පිළිසිතු ඉන්නේ නැහැ. කෑමේ මනුෂ්‍ය කෙලෙන්නේ නැහැ. ප්‍රතිපදාවයි. ඒ නිසා මස්මාල් කෑම පිළිබඳව හොඳ එක වචනයක් කියන්නේ සර්වචනාංශ මස්මාලු වලුවා. ඒක සූත්‍ර පිටකේ නෑ විනය පිටකේ පහළ විතර දීලා තියෙනවා. සර්වචනාංශ වලුවා කියනවා. හැබැයි සර්වඥාති කියන්නේ මේකෙදි ගිජු වෙන්න එපා. වහල් වෙන්න එපා. නොකන්න සිනු කරන්නත් එපා, කන්න සිනු කරන්නත් එපා. මේක නිදර්ශනයක් අසම ළඟදී මට සිද්ධියක් නැතක් වුණා. ඉන්දියාවේ හිටියා නිසද්දදත් මහ රාජ් කියලා මොම ඥානි කෙනෙක්. මින වීඩියෝ කරනවා. වචන කියනවා. ඉතින් බලන්න ගියාම මිනිස්සුන්ට හරි අප්සෙට් නේ. ඥානි කෙනෙක් එක්කම මේගොල්ලෝ හිතන්නේ තියෙනවා. බුද්ධවන්තයෙක් කියලා. ඉතින් හම්බෙන්න කියන කෙනෙක් කියලා දෙනවා මේ බබාජි මම හිතුවේ නෑ මට ඔබතුමා මේ වීඩියෝ ගොනන්දා කියනකොට සද්දාහ කැටලා ගියා කියලා. ඇයි මේකට ඇබ්බැහි කියලා කිව්වේ? ඊට පස්සේ මට පේන ඔයා වීඩියෝ නොබීමට දැනෙන්න ඇබ්බැහි කියලා. එතන රෝල් ගිහින් ප්‍රශ්න නැහැ. ඒයි අර පීඩියක් බොනවා කියන එක සාමාන්‍ය දෙයක් නෙවෙයි තියෙන ප්‍රශ්නයක් නෑ. ඒ වගේ මේ කට්ටිය මස්වල් නොකීම තැබ්බැහි වීම ඇබ්බැහි ඉරද. කැමත හෝ නොකැමත. මොන දෙයක් ඇබ්බැහි වුණත් අපි දාසයි. අපි වාල්. ඒක නිසා අපි මෙවුවා බරයකට ප්‍රශ්න කරගන්න යන්නේ. අහපේ කොහොමදයි? මම මේකට දෙන දීරුව තමයි ධර්ම සාකච්ඡාවේදී ඔය ප්‍රශ්නේ අහුවෙන්නේ නැත්තම් පුදුමයි. ඕගොල්ලෝ දන්නේ නැති වුණාට චතුරාර්ය සත්‍යයේ ප්‍රශ්න හතරක් තියෙනවා ධර්ම සාකච්ඡාවක්. එකක් තමයි මස්මාල කාට හොඳ කරගන්න. දෙක තමයි ඥාතිින් පින්දෙනකොට ඥාතිින් පින් හම්බ වෙනවා. එහෙම නැත්නම් මෙහි ඉඳලා ඥාතිින් දෙනකොට මම ලංකාවේ මැච් එකක් ඉඳි පින් හම්බ වෙනවා. එහෙම නැත්නම් මේ වෙදකම් කිරීම බුදුජානක අනුමත කරනවාද නැත්නම් ධර්මයෙන්ම වෙදකම් වෙන්නේ. බුදුනාංශේ කාන්තාව සමතන දුන්නාද නැද්ද? මොන උත්තරේද මම සතුටු වෙන්නේ නැහැ හැමදාම ප්‍රශ්නයක්. අපරාධ දැක්කට කාලේ වෙලාවට මම කියන්නේ ඔය පොඩ්ඩක් ඉඳලා මයිකේ උදාහරණයක් අහුවනම් හරියටම උත්තරේ දෙන්නේ. මම දෙන්නේ අහුවා. කවුරු හරි කියපුවක් මම කියන්නේ මගේ ජීවිතේ මට ප්‍රශ්නයක්වත් ආවේ නැහැ. මේ ප්‍රශ්න අහලා අහලා මම කාට උල් වෙලා තියෙන්නේ. ඒකට උත්තර දෙන්න ඒක සාපියම ඒක ප්‍රශ්න. ගරුතමන යම් ක්‍රියාවලියක සීලගත පරමාර්ථයක් වත්පත්න්නේ කෙසේද? අප කරන සමහරවක් පිළිගන්න. සීලගත පරමාර්ථය නැති බව හඳුනාගන්න කෙසේදයි පැහැදිලි කර දෙන්න කල්පනා වෙන්නේ. මේකට ඍතු උත්තරය තමයි සෝවාන් වුණාට පස්සේ තමයි දන්නේ සෝවාන් වීම සඳහා අවශ්‍ය කරන ප්‍රදේශයකට අපි කියනවා ආවේක්කප්පසාද කියලා. සෝවාන් වීමට කරුණු හතරක් සාධක වෙනවා. බුදුහමපතේ අචල භක්තිය පහළ වෙනවා. ධර්මයේ කෙරේ අචල භක්තිය පහළ වෙනවා. සංඝයා කෙරේ අචල භක්තිය පහළ වෙනවා. තමන්ගේ සීලය පිළිබඳව අචල භක්තිය පහළ වෙනවා. ඒකවල දන්නවා එතෙන් යනකම් ඕනේ උනේ මොන සීලෙද කොච්චරක් අමතර දේවල් අපි කරන්නේ කියලා. ඒකේ සෝවාන් වුණාට පස්සේ සෝවාන් වුණාට පස්සේ තමයි සීක කියලා එතකන් කන බලන ගිහින් තමයි කරන හැම කෙනෙක් ළඟම තියෙනවා අතිරේක ජීවිතක පාවක්. ප්‍රශ්නයක් නෑ. ඒවට ඇබ්බැහි වෙනවා. ඒක නැත්නම් කියන්නේ සීයේ ගන්න ප්‍රෝජනේ සලකනවා. මේකට මෙහෙම තාත් උත්තර දෙන්න පුළුවන් සර්වචනාංශයේ ප්‍රායෝගික උත්තරය. අවිප්පටිසාරද්ධාය ආනන්ද කුසලානි සීලානි කියලා කියනවා. ආනන්ද මේ කුසල සීලේ නැත්නම් සීලේ තියෙන කුසලතාවය තමයි ඒක රකින්නකොට හිත වික්ෂිප්ත වෙනවනම් සීලයක් නෙවෙයි. හිත වික්ෂ නොවීම පිණිස තේර වෙන්න එකයි සීල කියලා කියන්නේ. යම් කිසි සීලයක දක්ෂකමක් වෙනවා නම් ඒක පිළිබඳව ගමන් ඉෂ්ටිර භාවයක් වෙනවා. මම මේක නෙමෙයි මට විචර ප්‍රෝජන තියෙනවා. සැකේ එනවා නම් ඒ කඩේ තියාගෙන ඉන්න හොඳ සීලයක් යම් දෙයක් කරනකොට ගන්න හිත වික්ෂිප්ත වෙනවා. හිත නන්නත්තර වෙනවා. හිත අවුල් වෙනවා නම් ඒක බැහැර කරනවා. සීලේ හරිනම් සමාධියට තුරු දෙනවා. සමාධිය කියලා කියන්නේ විචිත්තච්ච මනස. ඒ නිසා යමක් කරනකොට හිත සාන්ත වෙනවනම්, සීලංකාර වෙනවනම්, සීතල වෙනවනම්, හික් වෙනවනම්, මහාත්මක තියෙනවනම්, සදාචාර වෙනවනම් ඒ දෙන්නෙකුට සමානයි. මෙහි ඉපදිච්ච මේ කැරේගේ කාර්යවල සීල ගැන කතා කරන එක ලංකාවේ බෞද්ධ දරුවන්ට ජාතක දරුවෝ කියන දේට කියලා දෙන්න බෑ. එයාට වෙන විදිහකට කියලා දෙන්න මොකකින් හරි සීලයට යන්න යන්න කැම්පක් ගතිය, සාන්ත ගතිය, සදාචාර ගතිය තමයි තියෙන්නේ. අවිපටිසාරයේ කෙනසයි සීලේ. අවිපටිසාරය නැතුව විපරි විපිලිසරකම අන්දමන්දකමට හේතු වෙනවනම් ඒක සීලම්පතයක් වෙනවා. සීල නියම සීලයක් වෙන්නේ. දැන් සම්මානස. අධ්‍යාත්ම භාවනාවට වඩා සෑම දිනකම කෘතිය අධ්‍යක්ීමක් නොලැබේ. උදාහරණයක් ලෙස එක් දිනක හුස්ම ගන්න 30ක් කියලා. තවත් දිනක හුස්ම ගන්න විවිධාකාර රූප පුද්ගලයන් දකි. මේ සාමාන්‍ය අධ්‍යක්ෂකව කවදා හෝ නොසෙලී එක දිගට පවතින අවස්ථාව අවස්ථා තිබේ. කරුණාකර පැහැදිලි කර දෙන්න. මම ඉල්ලා ඉන්නවා පළවෙනි බරට අහුම්කම් දෙන්න කියලා. ඒකෙදි පැහැදිලිව මම කියන්න උත්සාහ කරේ අනිච්ච සංඥාව දිනු කරන්නේ. අපේ හිත නිතරම නිත්‍ය දෙයක්. හැමදාම පරිණාමක එක වගේ තියෙනවා. හැම ආසස්පස්සක්ම සමාන වෙන්න ඕනේ. මේකෙන් තමයි නිවන් දක්වන්න බැරි වෙන්නේ. අපි වෙන ඕන දෙයක් පොට්ටු කියන දන්නේ නිවන්. අනිත්‍ය සංඥා කියන්නේ ඒකට. ඉතින් ඒ නිසා කවදාකවත් අනික දෙයක් සමාන නැහැ. සමාන වුණොත් පිස්සු කෙනෙක් ගන්න. ඒක හොඳටම පිස්සු දැකලා තමයි මේ දෙකක් එක වගේ කියලා හිතෙන්නේ. කොහොමද ඒකයි මේ ලෝකෙ කිසිම දෙයක් උදාහරණ පටන් ගන්නවා කියන්නේ විපරිණාමතාව. අනඤ්‍යතාව. උත්වා භවතාව. අනිච්චතා. ඉතින් ඒක දකින්න නැතුව අපිට මේ ස්කෝල් උගන්වන පාඩම් වගේක් තියෙනවා. ඒක ඔක්කොම නිත්‍ය සංඥා විදිහට උගන්වනවා. ඉතින් බුද්ධ ධර්මයේ ඒ රාමුවට දාලා ඉගෙන ගන්න ගන්නවා. කදාකත් නෑ. මේක හැමදාම අලුත් වෙන එක. ඒක දන්න කෙනා හැමදාම කිරියක්. අලුත් වෙන්නේ නැහැ කියන එක තරුණ වුණත් නම් කියනවා. එන්නේ නැහැ කියනවා. ඒක දෙකම කනවා කල්ලා ගන්න ගන්න අහන්නේ කියලා කල්ලා ගන්න හදනවා. ඒක මේ දස සංඥා සූත්‍රයේ පළවෙනිම තියෙන අඩු ගානේ අනිත් සංඥා වෘත කරන්නේ ආස්වාදය තව ආස්වාදයකට සමාන නැහැ. ප්‍රස්වාසය කාස්වාදයට සමාන නැහැ. හරියට පරියන්කට සමාන නැහැ. දෙන්නේ එක වගේ නැහැ. දවස් දෙකක් එක වගේ නැහැ. උදේ දේ හඳවට නැහැ. මේකට හැඩ ගැහෙන්න පුළුවන් වැඩිම වෙනයන් පුළුවන් සතා තමයි සත්තා. මනුෂ්‍යය. අනික හැම සත්තුම ලෝකේ තැන් තැන් වලට කොටු වෙලා ඉන්නවා. මනුෂ්‍යය ලෝකේ කුලේ පුරාම ඉන්නවා. උඩ හැඩ ගැහෙන්න පුළුවන් මොකද අනිත්‍යතාවය උදා ගන්න ඒ වුණාට අපි දේශේ මාර්ගල හදාන මේක තොගේ මේක මගේ කියලා නම්දු කරනවා එහෙම නැත්නම් තමයි උටත් මේකයි තියෙන්නේ මට ඒකයි තියෙන්නේ ඒක පොඩි දැන් බෑ මෙහෙදලා යන්න වීසා ගන්න ඕනේ අර රටෙන් වීසා ඕනේ එතකොට මෙහෙ ඩෙඩෙක් මැරිච් ගහම ලංකාවේ ඉඳලා පින්නනකොට වීසා නැතුව පින එනවාද කියලා. ඒක මෙහෙ ඉවර වෙන්නේ එහෙට වීසා ඕනේ. මේ තරම්ම කොටු වෙලා තියෙන අපේ ඉස්සෙක තමයි මෙත් ඇහෙනවා කියන්නේ. ඕ ඔය තරතිරකම ලකුණ. මෝඩකමේ ලකුණක් ඒ මනුස්සයා ඒ රාහු අල්ලනවා. ඉතින් බුදුන් කියන්නේ නිකන් දකින පළවෙනිම සංඥාව තමයි අනිත්‍ය සංඥාව කියන දේ වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා පරියන්ක දෙකක් එකවගේ වුණා නම් පැහැදිලි පිස්සු කියලා කියනවා. උනේ නෑනේ හොඳ නරක බේරන්න යන්න එපා. තෝරන්න එපා. එහෙට මොනවා වෙරි කියන්න බෑ. ඒකට ලෑස්තිලා ඉන්න ගන්න ගතිය මේ සදාචාර දෙකක උගන්වන්නේ බුද්ධ ධර්මයේ උගන්වනවා අප්‍රමාදී හරහා. girl guides and boys council උගන්වනවා be prepared කියලා. එච්චරයි ලෝකේ තියෙන ව්‍යාපාර දෙකකට ගරු කටයුතු ව්‍යාපාර දෙකයි ලෝකේ තියෙන්නේ. අනිසේරෝ එතන. අනික ඔක්කොම ලෝකායක විශ්යන් දේරවිලා කොටු කරලා දැනුම ක්‍රිස්ටලයිස් කරනවා. දැනුමට වෙනස් වෙන දෙයක් අපි හැම වෙලාවෙම අලුත් වෙන්න උත්සාහ කරගෙන ඉන්නවනම් බුදුහාමුදුර ජීවත් වෙනවා බුදුහාමුදුරේ රැස්සේ ඉන්නවා. ඒකට බුද්ධ ධර්මයේ අපිට තේරෙනවා. සංඝයා බවටපත් වෙනවා. ඒ වෙනතෝ මේක කොටු කරනකොට මේවගේ ප්‍රශ්න එනවා. ඒ නිසා භාවනා ඉදිරියට යන ගමන් තේරෙන්නේ මේ සීමා මායියාව කැඩිලා. තමයි ඕන දෙයකට හැඩ ගහන්න පුළුවන් කමක් වෙනවනේ මේක තමයි සීලය. ඒක තමයි සමාධිය. ඒක තමයි ප්‍රත්‍යක්ෂය. ඒ නිසා පරියන්ක දෙයක් අපේක්ෂා කරන්න එක සමාන වෙනවා. ස්වාමී හුස්ම දෙස බලා සිටියේ ඒකවත් සිදුවන බව සමහර අවස්ථාවල දැකි. සමහර අවස්ථාවලදී හුස්ම ඉන්න පහළ යන දෙකේ අඩුවේගෙන යන බව අත්දැකි. එසේම දිග හුස්ම අතරින් දිග හුස්ම අතරින් අතර අත්දැකි. මේ සිදුවන හුස්ම දෙසම එක එක වෙලාවක් එක දිගටම බලා සිටියේ මේ සිදු වෙන ස්වභාවයකට කරුණාවෙන් පහදා දෙන්න. පළවෙනි ප්‍රශ්නමයි. තේරෙන ප්‍රශ්න දෙකේ තියෙන බොහෝ සමානකම. මේ මොනවාරි වෙනසක් කරනකොට කුට්ටුව විදියට ඒකට බය වෙනවා. අපි හිතන්නේ එක විදියටම නිත්‍ය සංඥාවේ නැත්නම් නිමිත්තේ අරමුණ එහෙමම තියෙයි කියලා ඒ නිසා මේවා ලියන එක හොඳයි සාකච්ඡා කරන එක හොඳයි මොකද එක සැරයක් අහුවට ඔය කහට යන්නේ නැහැ ප්‍රබස්තාවේ තියෙන නැවත නැවත මතක් කරගන්න ඕනේ. ඕනේ දෙයක් වෙන දෙයකට ලෑස්තිලා භාවනා කරනකොට මේක කවදාවත් පරිදිලක් නැහැ. අර දෙ වෙන්න ඕනේ කියලා හිතන්නේ විදිහට කරා දෙන්නවා. නිසා වෙන ඕන දෙයක් භාවනා කරලා බාරගත්තම නැගිටින්නේ සතුටයි. නමුත් අපි අරන්නේ මට මේක ඕනේ. ඒකෝද ඒ කර්ම වෙන්නේම නැහැ. ඒ නිසා මේ ඔක්කොම භාවනාට කපයි. භාවනාව වළංගුයි. ඒ ඕන දෙයකට ලෑස්ති වෙන හැකියාව තමයි තියෙනවා කියන හැකි සංඥාවක්. එහෙම නැත්නම් අනිත්‍ය සංඥාව තියාගෙන යන්න. ඒකට භාවනා කියන්නේ උහුතු විනෝදාංශය. මේක ටෙක්නික් එකක් වගේ. ඒක ඕන දෙයක් පිළිගන්න ලෑස්ති. සාමාන්‍යයෙන් සිංහලෙන් කියමනක් තිබේ. ආත්මෝත්පන්න පනාවකටම මේ තුල මේ කළ අපරාධය පරිදානවා. අප කළ අකුසල කුසලයක් අපගේ දරුවන්ට ඉතිපත් කරනවට බලපන්න. ඔවුන්ට ඒ උරුමකාරය වෙනවා. කුසල් අකුසල් පහළ වෙන ආකාරයෙන් හදා දෙන්න. ඒක ඒක ඇත්තටම කර්මේශා කර්මේශී හිතංග පිසුවට. මොකද ජනස කියලා හිතන බැරි විශේෂය. නමුත් මේ ඉදිරිපත් කියන ක්‍රමයේ හැටියට මෙහෙම කීත හැකි. ඇහැලේ කොළ වැරද්දක් කරපුවාම කුමාරයාම බැලුවා. දරුවෝ පණිලාලා කෙටේවා. ඒ තමයි රාජනීතිය. ඒක දැන් කියනවා ඉතිහාසයෙන් කරපු පච බොරුවක් කියලා. ලංකාවේ ඉච්ච නැති සිද්ධියක් කියලා කොහොමද අපි දන්න සිද්ධියක්. මානසිකයිද ස්වාමීන් වහන්සේ කියනවා වෙච්ච වැරද්දක් ගැන පස්ච පශ්චාත්තාප වෙන එකත් ඔච්චරයි කියලා. ඒ වෙලාවට තියෙන රූප නාම ධර්ම ටික නෙමෙයි දැන් තියෙන්නේ. දැන් මේකේ පරම්පරාව තියෙන්නේ දැනුත් පශ්චාත්තාප වෙනවා. කවුදෝ කරපු වැරද්දකට අපි කැමති නැහැ ඒ රූප නාම ගියයි කියන්නේ. අපි කියන්නේ ඒ ටිකම තමයි මේ තියෙන්නේ. ඒ නිසා ඉතින් පශ්චාත්තාප වෙන්න අයියෝ මගේ අතින් වැරදුනා. හරි සෞඛ්‍ය කිය කිය. පශ්චාත්තාප වීම සදාචාරයක් කරගන්න. පශ්චාත්තාප වීම මානව අයිතිවාසිකමක් කරගන්න තියෙනවා. ඉතින් කොහොමද හොදන්නේ කියලා හිතන්නේ. ඊයේ වෙච්ච කරද්දකට දැන් පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ ඒ නාම රූප වල දරුවන්නේ දරුවන්නේ දරුවන්නේ දරුවෝ තමයි දැන් ඉන්නේ. ඒගොල්ලන්ගේ පරිගණක ගන්නවා. ඒ ඇහැලේපොළ කුමාර මේ රාජින් රජුගේ විතරක් නෙවෙයි ඇහැලේපොළ කියන්නේ අපි ළඟ තියෙන ක්‍රමය මම වෙන්නේ අනේ ශාසනය ඒක පැහැදිලිව පෙන්නලා දීලා තියෙනවා මේ නාම රූප එකිනෙකින් එකිනෙකින් පරම්පරාවෙන් පරම්පරාවට යනවා අපි විච්ඡය ගැන ආඩම්බර වෙනවා හෝ විච්ඡය ගැන පශ්චාත්තාප වෙනවා කියලා කියන්නේ එදා විච්ඡයකට දැන් පරම්පරාවෙන් පරිලක් මේ නිත්‍ය සංඥාවේ හැටි නිත්‍ය සංඥාවේ කියන්නේ මම එදා වැරද්දක් කරා ඒ නිසා මට ඒක දඬුවම් ලැබෙන්න ඕනේ මම කටගාතු වෙන්න ඕනේ කියලා නැති කරදරයක් වෙනවා. ඒක විචිතේ ගියා. ඒකෙන් කියන ආයෙත් වැරද්දක් කරන්න යන්න එපා. ආයෙ වැරද්දක් නොකරන්න කරන්නේ ප්‍රතිපත්තිය කරපන්න එකයි කරන්නේ. එන්න චෝකොච්චි වැඩි ඔක්කොම ඉවරයි මම දැන් සුද්ධවන්ත දෙයක් කියලා කියන එක නෙමෙයි කියන්නේ කියන්නේ හක. පිච්චිකන පශ්චාත්තමන ලැබෙන ලාභයක් නැහැ. වැරද්ද හැදෙන්නේ නැහැ. අලුතින් හිත අලුත් කරගන්න වෙලාවක් නැහැ. ඊට වැඩි උතර ගන්නත් කියනවා අලුතින් හම්බෙච්ච නාම රූප ටික පිරිසිදු බව මතක තියාගන්න. ඒක ගිය පාරකින් කෙලෙසෙන්නේ නිත්‍ය සංඥා දුකක් විතරයි. ඒක අඟුලිමාල වගේ කෙනෙක් කොහොම නිවන් දකින්නේ? නමසිය ගාන දැක දැක කෙරුවා. උදේනේ පට ගන්නකොට සුද්ධ කරනවා. එහෙනම් පටගාරව ඒ සභාවට එනකොට ස්වාමි පුරුෂයන්ගල දරුව දෙන්න බැරි අම්මා මැරිලා තාත්තා මැරිලා අයියා මැරිලා විනාශ වෙලා. දැන් මේ ජීවෝ පන්තුව ජීවෙනවා. ඒ ඕගොල්ලන්ගේ මොකක් කොහොමදේ? ඊතර මිනිහා මලාගුවොත් මලාගමයි ඉවරයි. දරුව දෙන්න මලා ඉන්නොත් කෙලින්ම පැනික් ඇටැක්. කෙලින්ම හොස්පිටලයිස්ඩ්. අම්මලාට මඩියේ නෙගේ ගිනි තියලා ගිනි අරගත්තා කිව්වා දරුවෙක් කුසරංගේ කිව්වා හිතනවාද ඊගාව පැය දෙක ඇතුළත 100 පිටරන් කොළඹ කියලා ඉතින් පුතේනාන්සේ මේක නොකරනවා පටාචාරාවෙන් වෙනසක් නොවනම අපිට හිතෙන්නේ අනේ ආත්ම ගානකට පටාචාරාවට ආයේ නිකම් භාවනා කරලා දැනගෙන එකක් තිබ්බා. ඊට පස්සේ අපි හරියි දුකට කැමති. වෙච්ච වැරදි ගැන පශ්චාත්තාප වීම මානවයිති වාසියක් අපේ. සදාචාරයක් කරන්නේ ඒ මොන්සරේ කිව්වොත් ඔය ගණන් ගන්නට බාහන කර ඔබ වහන්සේනම් ගියයි මට නේ මම නේ ගන්න. අපාර කෝට් එකම දාලා. මට එකක් කියේ. මේ සතයින් ඔක්කොම වැඩි අපරාධ කරත් මිනිහෙක් වගේ. ඔක්කොම වැඩි පව් කරත් මිනිහෙක් මම දැන දැන දැන කර කර. ඒ නිසා ඕනේ ගම කරකට ගැහුවට බැන්නට මම හරියන්නේ නැහැ. මන්දි හොම වෙලා බලන්නේ. ඔය මම කරලා තියෙන දේවල් සරසම් කරලා මහා ලෝක අපරාධන්නේ. නොසන්දාල ආහාර තමයි කරපුවා. ඒ නිසා මම කියනවල කවදාවත් නෑ ශීලයක් රකින්න පුළුවන් මේ කියලා. පැවිදි වෙනවා කියන එක හිතන්න බෑ. දැන් මේ කවුරුත් කියනකොත් නෑ සතිය පිටව බලන්න. ඔය සතිය මොනම දෙයකටත් පයින්නවා. මොකද දිවි රෝග සම්පත්‍ති මනසෝග සම්පත්‍තිකාරී දුන්නත් සතිය ඇති වැඩක් නෑ. මොකද මනසෙන් දැනුවත් සතියට ඇති වෙනවා. සතිය ඉන්නේ මේ මොහොතේ විතරයි. ඒකට බලන්න අපි කොච්චරක් අර පරණ නාම රූප පරම්පරාවේ ඊගාවට කුතු පරම්පරාවට යනකම් අපි මේ උතුම වාස්තන ඉන්නවා. ඊළඟනේ දුක. කිව්වද මම හිතන්නේ හරි අමාරුයි. ඉතින් අර අනිච්ච සංඥා පටන් ගන්න නිසා ප්‍රශ්න තුනම තියෙන එකමයි. ඒක හොඳට දාගන්න. එහෙම ඊගාවට යන චිත්තක්ෂණය නේද කාඩ් ගන්න එක දන්නවද? කාඩ් ගේම් එක. Playing cards. කුට්ට කනලා දීලා පස්සේ අලුත් එකක් නැන්නේ. හැමදාම අලුත් එකක් අපිට හම්බෙන්නේ. පරණතේ ගන්නෑ. අහන්න එහෙම යනවා නම් තිරියනවා. අලුත් කීමක් කරනවා. ඒක අපි කැමති ඒ කිරියන් වලට වැඩිය. අර පරණ පොදු කෝට් එක දාගන්න. කරම පවුටි ගල්ලාගෙන එහෙම නැත්නම් ඔය හොඳ කන්ති ගල්ලාගෙන ඒකේ ඉන්නවා එකක මානක් නෑ ඊගා චිත්තක්ෂණේ අනිත් බව දන්න මනසයා චාපුල් චාර්ජ් වෙච්ච බැටරියක් වගේ තමයි ජීවත් වෙන්නේ සම්පූර්ණ ආයෙ ඊරවගේ අලුත් වෙනවා අර පරණ කුණු කන්දලේ ඉන්නේ ඒක තමයි අපේ මනසේ තියෙන ප්‍රධානම කෘත්‍යය මනස කරන්නේ අර කුණු කන්දලේ මේකට ඉගෙන තියාගන්න මනස තියෙන තාක් අනිපයි ගෙඩියක් නැතුවත් බෑ. ඒක නැතුව කරන්නේ මේක උල්ටි වැඩි උට කියන්නේ ඔබට කරන්න පුළුවන් ඔච්චරයි මස්සේ නම් ඔබ මොනවා ගෙවන් මම කරන්නේ. මම පුළුවන් තරම් වර්තමානින් කරන මනස එන්නේ ඉන්නේ කිරෙන් බාල වෙනවා. වඳ වේවි වඳ වී යන බව මනස ක්‍රියාත්මක හැම වෙලාවෙම ඒ පරම දුක්ඛද පැකේජ් එක මෙතීම අපිට වර්තමාන මොහොත ගැන දුක් වෙනවා. අසසම් සර් එකම අන්තයේ පැහැදිලි කිරීම පිණිස සෑම තැනකම එකම පදේ යොදාගත් ලොකු සම්බුදුරජාණන් වහන්සේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ ආරම්භයේදී දුක් නිවන කර ගැනීම සඳහා යා යුතු එකම මාර්ගය විස්තර කරන කල්හි දුක්ඛ දෝමනසං සමතික්කමාය යනුවෙන් සෝක ප්‍රදේනාන අත්තමාය යනුවෙන් කොටස් දෙකකින් සිදුකළ යුතු දෙයක් සියහලවා දී යත්තේ යම් කිසි විශේෂ හේතුවක් පිළිබඳ කරදැයි යන්න මෙලෙස දුක්ඛ දෝමනස ශෝක පරිදේන අවස්ථා කෙසේ තේරුම් ගන්නද කෙසේ තේරුම් ගන්න යුතුද යන්න පැහැදිලි කරනවා පළවෙනි ප්‍රකාශනයේ තමයි මේ කතා කරන්නේ බුදුහාමුදුර හැමදාම එක වචනේ කියලා. කවදාකවත් නෑ ලෝකේ වැඩිම වචන එකම concept එකට විවිධාකාර දේශනා කරන අන්තිම සෞන්දර්යාත්මක ස්වාමීන් වහන්සේ බුදුහාමුදුර. බුදුහාමුදුර එකම දේ දහසක් ස්වරූපෙන් කියන. ඒකට කියනවා දේශනා විලාස කියලා. අපිට ඕන කියන්නේ එක වචනයක් අරගෙන ඒක ඩික්ෂනරියේ තියෙන මිනිහ කරලා මේක හැමතැනම දාගන්න. මුදෙන් මහන්සම දේශනා කරනවා මහනි මම පාවිච්චි කරනවා ආත්ම කියන පදේ මට. උන්ව අනාත්මවාදයට කතා ඒ වචන පාවිච්චි කරනකොට තියෙන එක පණ කරනවා කියලා කියන නැත්නම් පදපෙටි කියලා කියනවා. පදපෙටි කියන්නේ අන්තිම දක්ෂ අන්තිම ශාස්ත්‍ර සාහිත්‍යදර අන්තිම කාව්‍යම කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝ. මේක බුදුහාමුදුරුවෝ ඕන පදයක් ඕන පතර ගන්නවා. නමුත් අපි ඩික්ෂනරි මේක කරේ ඥානවල ඩික්ෂනරියක් නම් ඒ පදේ ගන්න. මඩිතේවල සුමකතන සාහිත්‍ය ඩික්ෂනරිය කියලා මේ පදේ ගන්න. මේකලේ දෙන්නේ ගන්න. අර මේක ඉලියර කියන මෙහා මේ විදිහට තියෙනවා. ගන්න මිනිහා ගන්නවා. මේක ඕන තරම් අද තියෙනවා. තරුණයන්ගේ වැඩ ඉන්න කාලේ සංඥා වාචික පිළක් කතා කරලා එක පිළක් කිව්වලු. බුදුහාමුදුරුවෝ වේදනා ශප දුක් වශයෙන් එකට බෙදලා තියෙනවා. තව කෙනෙක් උඹලා දන්නේ තුනක් තියෙනවා කියලා. ශප දුක් අදුක්කම සුඛ කියලා. එහෙම වෙන්නේ කොහොමද අපි අර ගහන තියෙන කෙලි බුදු හඳ ගන්න තියෙන උඹ ඔය තුනකට කඩන් ගන්නවා. ඒක වැඩ දෙකන ඕන දෙකල ගන්න. ඊට තවකට වෙන පහක් තියෙනවා. දුක්ඛ දෝමනස්ස කායික දුක්ඛ දෝමනස්ස මානසික දුක්ඛ දෝමනස්ස සහ දුක්ඛ සුඛ කියලා. දැන් තුන්වල කරගන්න. මොන තාලෙම බුදුහාමුදුරුවෝ ගන්න. ඒක බුදුදහමද කියනවා මහණි මගේ සර්වඥතා ඥානෙ කොච්චර ලක්ෂද කියලා මට උගල වේදනාව කියන තනි වශයෙන් කියනවා. මට උනා සැප දුක් සැප වේදනා දුක් වේදනා දෙකට දාලා කියකියි. මට උනා සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියලා තුනට දාලා කියකියි. මට සැප දෝමනස දුක්ඛ දෝමනස අදුක්කම කියලා පහට දාලා කියකියි. මට උනා 18කට දාලා කියකියි. මට ඕන තීසහකට දාගෙන ඉඳන් මගේ සාමර්ථ්‍ය සංඥාලයි. උඹලගේ තියෙන පරපටු දැනුමට මේක මේකේ තියෙන දුක්ඛ දෝමනස ශෝක පරිද්දවාන කියලා කියන්නේ ඔය වේදනා පිළිබඳව කායික මානසික කියලා දුක්ඛ කායික දුක්ඛ දෝමනස මානසික සුඛ සෝමනස කායික දුක මානසික දුක කායික සැප මානසික සැප අදුක්ඛ සුඛේ ඉතින් මේක විතරක් නෙවෙයි තියෙන්නේ. අර කොණ්ඩ කියන ගෑනට දෙපැත්තට ගන්න පුළුවන් කියලා කතාවක් තියෙනවා. එච්චරයි. නෝ පොත දිගේ ගිය මනුස්සය එක වචනයක් අල්ලන එක ඩික්ෂනමී නේ ගන්නවා. ඒක ඉන්න අල්ලගෙන ඉස්සත් එක තමයි. භාවනා කරන මනුස්සය පොඩ්ඩ බඟු ගහලා ඉන්න කියලා බලනවා. ඒක පොත්තම දැක්කේ හැමදාම රා. <laughs> කිසිත් නැහැ. ඒක හොඳට මතක තියාගන්න. මේ තර්ක පිළිබඳ අවධියක් තියෙනවානේ අපිට ධර්මයේ පටලවන දුක් විඳින්න පුළුවන්. ධර්මයේ තියෙන දුක නැති කරගන්න. ඒකම වැරදි යකිනියලු සත්‍යයක් වල්ගෙන්නේ ලෝකන. සත්‍යය ළමන බෙල්ලෙන්න. භාෂාව කද්දාකවත් දෙන්න පාන අවශ්‍ය තැනක් භාෂාව කියලා කියන්නේ සම්පූර්ණ සංසාරගත දෙයක්. භාෂාව නැතුවක් බෑ. ඒසම භාෂාව තේරුම් අරගන්න ඕනේ දාස භාවය. වාල් භාවය. භාෂාව දෙන්න බව අපිට මේ ඇවිල්ලා ආරම්භ කරපො මේක කරපොත්. ඉතින් මේ භාෂා දන්නවා අඩුයි අද. දැන් අපිට වෙලා ඉන්නේ මම අපි විද්‍යා අධ්‍යාපන ලැබුණ නිසා තේමල අපිට කරගන්න හම්බුනේ නැහැ. පාලි කරගන්න හම්බුනේ නැහැ. සංස්කෘතික කරගන්න හම්බුනේ නැහැ. ඒත් හොඳට භාෂා විශ්ය දන්නවනම් මුතුචන්නාංශගේ දේශනා විලාස එකම වෙදී දෙන්නකොට කියනකොට දෙවි දෙකට කියනවා. ඒ නිසා පළවෙනි වාක්‍යයකදී නමුත් මෙතන කියන ශෝක පරිදේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියනවා. අරදින කියන අඬන එක සෝක කියලා කියන්නේ කායික දුක් කායික දුක දෝමනසය කියලා කියන්නේ මානසික දුක සෝමනස සුඛ කායික මානසික වශයෙන් කරනවා ඒ වචන නිසා වට ඒ වෙලාවට කියනවා ඒක අල්ලන්න බෑ මේක නම් කියනවා ඒ වස්තාවාන්ත හතරක් තියෙනවා නමුත් ඒව අල්ලන්න ගියොත් අපි ඒකට චක්කයට ගිහිල්ලා දුකක් ඇති කරගන්න දන්නේ අපිට ඕන කරන්නේ දුක නැති කිරීම සඳහා වර්තමාන මොහොතේ ජීවත් වීම සඳහා මේක පාවිච්චි කරන්න. ගමනේ සෙන්වන්ස හුස්ම නොදැනී නොදැනී ඉතසියුම ගොස් ඇති වෙලාවට ඇතම හුස්ම ගැනීමට උවමනා දැනේ. ඒ ටික වෙලාවක් හුස්ම නොගෙන සිටිද්දී ඇතිවන හුස්ම ගැනීමට ඕනෑකම වගේ අපහසුතාවක්. මෙසේ වන්නේ මා නොදැනුවත්වම මා අතින් හුස්මේ ස්වභාවික ක්‍රියාවලියක බලපෑම වන නිසා මේට කල යුත්තේ කුමක්ද? හුස්ම සිගුවීම යන සිතට පමණක් දැනෙන දෙයක්. නැත්නම් ඇත්තටම හුස්ම ගැන මේ වේගයක් ගැඹුර භාවනා කරන විට අඩු වෙනවා. අමාතර පහදා දෙන්නේ. ඒක ඔක්කොම වගේ වෙනවා. ඒ අඩු හුස්මට පුරුදු වේගෙන යනකොට ශරීරයෙන් උද්වේගයක් ඇති කරනවා. උද්වේගයක් ඇති කරලා අඩ අඩු හුස්ම කරන්න හදනකොට යෝගාවචරණ තේරෙන්නේ මේක මම ගත්ත එකක්ද නැත්නම් මට ගැණුන එකක්ද කියලා. ඒක වෙලාවට අර ශාරීරික සම්බන්ධතාවය නිසා හිතන මම මේ අනවශ්‍ය විදිහට මැදිහත් වුණා අපරාධයෙන් බලෙන් හුස්ම ගත්තා කියලා නෑ. මේ ඇඟ හැඩ ගැහෙනකොට ඇඟේ තියෙන යාම් කරනවා. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අඩි 3000 4000 කුසලංගක් අයින් නැගින මිනිස්සේ හැම අඩි 1000කටම සැරයක් අඩු ඔක්සිජන් තත්ත්වයට පුරුදු කරගන්නවා. දෙවෙනි අලි 10 දන් කරලා දවස් 7ක් එකට හුරු කරගන්නවා. තුන්වෙනි අලි තුන එකවරම නැගුවා කාන්ත වෙනවා. එකට එන්නේ එන්නේ ඔක්සිජන් තත්ත්වය අඩු ඉහළට යනවා. ඒ වගේ භාවනා කරන කරනකොට ශරීරය, කය, මනසේ මෙතන මෙතන මෙතන යන ක්‍රියාකාරකම් අඩු වෙනවා. ක්‍රියාකාරකම් අඩු වෙනකොට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය තමයි. ඒකට එකවර වේගන යනකොට හිත ලෑස්තිවට ඇඟ ලෑස්තිලා මොකද අපේ ඇඟ ලෑස්තිලා තියෙන ගොඩාක් ක්‍රියාකාරකම් නැද එතකොට යතරගෙන ඇඟෙන් නිකන් හුස්ම ගන්නවා වගේ දැනෙනවා ඒක අසංස්කාරිකද සසංකාරිකද කියලා හරිම අමාරු ආධුනික කියලා ගණන් ගන්න තුයි ඒ ගණන් ගන්න ඉන්නකොට මේව අර අනායාසයෙන් සිදුවන හුස්ම සිද්ධ වෙනවා ඒ නිසා මේක අපිට කියන්නේ අසංස්කාරික කාය සංස්කාරය අසංස්කාරික වචි සංස්කාර, අචංකාරික මනෝ සංස්කාර කියලා තුනක් අපි වැඩ නතර කරාට ඇබ්බැහියට අපි වේගෙන් යන වාහනයක බ්‍රේක් ගැහුවට වාහනේ ඇදලා යනවා. මොකද ආවෝ යකට පඳනේ. ඒක පාර කරන්න බෑ. ඒ නිසා බ්‍රේක් කඩ කඩ ගන්න කියන්නේ අර වගේ තක්කු මුක්කුලාට බ්‍රේක් කඩ ගන්න කියන්නේ මොකක්වත් නෑ. වාහනේ යන වෙලාවට කඩ කඩ යනකොට කන්ට්‍රෝල් එකේ තියෙනවා. ඒ වගේ තමයි මේ ශරීරය අර ගා ක්‍රියාකාරකය වෙනවා. අදුතන් යනකොට ඇඟ සින්ක්‍රොනයිස් වෙනවා. ඇක්ලමටයිස් වෙනවා. ඒ වෙනකොට ඇඟින්ම ක්‍රියාකාරකම් වගේ කරනවා. හැබැයි ඒක හිතලා කරන්නේ මම වෙන්නේ කිතියි. ඒක වෙන්න පුළුවන් කියලා දැනගෙන ගියාම ඒ දෙයට උරු උරු වෙන එක සීසන් කරන එක අපිට අයිති දෙයක් නෙමෙයි අපිට අපි කිව්වට කරන්න බෑ යා ඒ මේ කන්ට්‍රෝලින් සිස්ටම් එකක් තියෙනවා. ඒක ඇත්තටම හිතලා කරන දෙයක් නෙවෙයි. හිතලා කරුවාගේ පේනවා. ඒ නිසා ඒක ගණන් ගන්න නැතුව කීපතාවක් වෙනකොට මේ සැක දුරු වෙනවා. ඇත්තටම කියනවා නම් භාවනා කරගෙන යනකොට පාවිච්චි කරන ඔක්සිජන් ප්‍රමාණය අවශ්‍ය කරන මේ වාත කුමාරු අඩු වෙනවා. මොකද හැම පැත්තේ ඉඳලා හැම තමයි ගොඩක්ම ක්‍රියාකාරී ඉන්ද්‍රිය. ඇතුළට ඇතුළට ඇතුළට යනවා ක්‍රියාකාරකම්. මධ්‍යම සුසුම්නාවේ ඉතරයි ප්‍රාණය කියන්නේ. දුරට සමාධිගත වෙනවා. ඒ නිසා මේ මැච් ලැබුවට සද්දයකට දැනෙන්නේ මැදට යනවා. එතකොට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩුයි. ආය විසිච්ච ගමන් මුළු විශාල මුළු ඇඟටම ඔක්සිජන් යන්න පටන් ගන්නවා. ඒ නිසා වැඩි හුස්ම ගන්න ඕනේ. ඒ නිසා නිදිමත වේගෙන එනකොට ඇඟ ඇතුළට ක්‍රියාකාරකම් අඩු වෙනවා. ඒ නිසා සර්වචන සඳහන් කරන භාවනාවේදී නිදිමත වෙනවා නම් ඇඟට ගන්නයි කියන්නේ. ඇඟට ගන්නකොට ආය හැමත ලේ. අපිට ලේ ආපු ගමන් හුස්ම ගැනීම සහ ක්‍රියාකාරකම් වැඩි වෙනවා. ඔය භාවනාවේදී ස්වභාව සමාධිය එනවා නම් දවස් දෙකක් තුනක් හතරක් කියනකොට ඇඟයි හිතයි එකට හුරු වෙනවා. ඒක මේ අත්දැකීමෙන් කරන්න ඕන. ජීවිතේ ක්‍රමය හොඳයි. උද්ද ප්‍රදේශ දෙන්න තියෙන්නේ ඔය ක්‍රමයෙන් ගැන සැක කරන්න තු යන්න ඒක මොකද ඇඟ ක්‍රමේ හදාගන්න. ගෞරවනීය ස්වාමීන් මිනිස් ආත්මයක ඉපදුණු අපහාට එන භවයේ කළ කුසල අකුසල නොතිමෙන්නේ ඇයි? අපගේ මතකයට ඒ අවස්ථාව පැනතුම් සිපත් කරන්නට හැකියාව නැත්තේ ඇයි? ඇත්තටම සීපත් වෙන්න පටන් ගත්තොත් පිස්සු වැඩි. මොකද දැනට තියෙන ටිකක් ඇති අපිට. අර අතීත කුණ කන්දල් ටිකක් ආවොත් අයියෝ මම හිතන ඊට වැඩි අපරාධයක් මම හිතන මේ දැන් තියෙන ටිකක් අයින් කරන්න පුළුවන් නම් ඒක මොකද අපි ඉස්ලා බලහිනකොට පිටිපස්සට එන්නේ නැති ඇයි කියලා මොකද කියන්නේ අපි බලන තැන තමයි තියෙන්නේ අපිට මේ බුදුජානකගේ සඳහන් කරලා තියෙනවා මිනිස්යාගේ තියෙන සහජ දුර්ලභකමක් తත්‍ර తත්‍රාවිනන්දනි මොන කුණු කන්දරට කියත් ඒක බදා ගන්න පිච්චි දේ මතක නැහැ. ඒ නිසා බදාගත්තේ අහුව. අමලකටදී අහුව. උදාහරණයක් වශයෙන් කියනවා අපායට ගිය නිරිසතා ඒකෙන් මැරෙනවට බයයි. ඒකෙන් මැරෙච්ච හොඳ දැනට කියන්නේ ඒ මට කටු ලැබෙල විහිද පහේ යමින් දුක් වෙනවා. අනේ මැරෙයි. මැරෙයි. අපායක් ගියත් අල්ලකට. ඉතින් අල්ලබදලාගෙන මේ සර නිසා උට තේරෙන්නේ නැහැ මේක මැරලා ගිහලා උපදින්න හොඳ තැනක කියලා. ඒක බෑ මානවයික වාස්තව රකින්න. අපාය කියලා මානවයික වාස්තව. මේ දීලා තියෙන දුක්ක තමයි මට තියෙන අපේ පතු දනෝ කොච්චරද කියලා කියනවනම් අපේ මනසෙන් මොලේ ක්‍රියාකාරයෙන් 102යි වැඩ කරන්නේ. 98%ක බුදු වෙන හැකියාව තියෙනවා. නමුත් අපි ආගම අල්ලනවා. ජාති අල්ලනවා. සංස්කෘතිය අල්ලනවා. ඒක බලනකොට හටන් කරන්න ගියාම අර සම්පූර්ණ විවෘත වෙන කියන මනසෙන් ඉතාම කටුචීලය වැඩ කරනවා. භාවනා කරන්නේ භාවනා කළ ප්‍රකාරයක් කරගත්තට පස්සේ අතීතය කියන්නේ දුක. වර්තමාන කියන්නේ දුක. අනාගතය කියන්නේ දුක. ඒ නිසා වෙන දේවල් පේනවයි කියලා කියන්නේ තව ගොඩාක් දුක් එකතු කරන එක. ඒ නිසා දැන් තියෙන දුක අයින් කරගන්නයි උත්සාහ කරනවා. එතකොට අල්පවත් අසල යනවා. ඒක නිසා බැරි වෙලා හරි දුන්නොත් හැකියාව හැම හැකියාවකින් අපි කරන්නේ දුක් හස් කරගන්න. කොහෙන් හරි මේ වෙලාවට නැතිව ටිකක් හරි ගමන්නේ කල්බදු ක්‍රමයට හරි අරගෙන ඒ සත්‍යයි ගාපස. අවසන් ස්වාමීන් වහන්සේ භාවනා කරන විට ඇඟේ ඉතිරි දැනි සමරු දැනීම නිසා මනස දුවනවා. ඒ ආපසු දෙන්නේ අදහස් වෙන්නේ මෛත්‍රිය. මේ ඇඟක් තියෙනකන් කතාවක දුකක් නැති වෙන්නේ නැහැ. අපිට ඕන කරලා තියෙන ඇඟක් තිබුණා දුකක් නැති කරගන්න. කතා කරනවා. මේ ඇඟ කියන්නේ කන්ද, ස්කන්ධය, කන්ද. ඒ කියන්නේ දුක්ඛයක්. ඒක මොන්නම සපක්කත් නැහැ. ඒ නිසා ශරීරයේ තිබ්බොත් ඒක කැපිලා තමයි. ඉතින් අපි හරියට කැමති හිතන්නේ මේ සපක් තියෙන ශරීරයක් තියෙයි දුක් නැති කියලා. ඒක හරියට ඉබ්බෙක් කියේ පියාට කියලා. ආහාරෙක් කියේ අන්තිය. ඒ තමයි ශරීරයේ තියෙන තාක්කල් එක විදියකට විනාඩි 5ක් තියන්න බෑ. ඔය කිප්ප ගමන් දුක. ඉතින් අපි ළඟට නටන්න කිව්වා උඩට නටනවා පාත්‍රයෙන් නටනවා පුළුවන් නම් කියන්නේ නිකන් හිටපන් කියන්නේ. ඒකෙන් තමයි ඔය ඕනේ කිනස් වේතර කඩනේ කොට. වස්තක නැට උඩට නැට උඩට නැට උඩනේ ඔබ දක්ෂද කුරුවන්න බෑක් ඉඳන් හිටපන්. අපි මේ ශරීරයේ දිහා බැලුවොත් දුක්කටක් වෙන නිසා අනුගේ ශරීර දිහා බලන්න. වර්තමාන චිත්තොත් දුක එකට අතීත අනාගතේ බලන්න. මෙතන හිතියොත් දුක නිසා වෙනකන් බල බල ඉන්නවා. මේවට තමයි විනෝදාංශ කියන්නේ. මේවට තමයි දැනුම කියන්නේ. මේවා තමයි බාහිර ලෝකායක දැනුම කියලා කියන්නේ කොතනද හරි මම දැන් මෙතන ගත්තේ දුක අවබෝධ ගන්න අමාරු නෑ. දැන් මේ භාවනා කරන කෙනා ප්‍රශ්නේ අපිට ණය ඇහුවොත් මේ භාවනා කරන්නයි කියලා මේ චතුර සත්‍ය අවබෝධ චතුර සත්‍ය ඉස්ලාම් තියෙන මොකක්ද කියන්නේ දුක්ඛ සත්‍ය. ඔය මොකක්ද දෙන්නේ කියන්නේ? ඒක නැතුව දුක්ඛ සත්‍ය දෙන්නේ. දැන් සමාධිය නැති අපහසුකින් නැති දුක්ඛ සත්‍ය. මෙච්චර වාස්තුවේ දුක ඇවිල්ලා අපිට පෙන්ලා දෙති. එක චිත්තක්ෂණයක් ඉසුකුලන්න ඉඩ නැතදා. මරංගදන හරකෙක් වගේ බැඳගෙන වද දෙන දුකක් තියෙකි. දුක්ඛ සත්‍ය දකින්න වාදිනේක මිනිහා. දැන් සමහරවට අඬනයි කියනවා. හරි ඒ දවස්වල තිබුණා මේ වැඩි හිටියෝ දන්නවා ඇති මේ දිවයිනද ඉරිදැසද මොකද්ද කියලා කතා කරලා නරලෝහොල් මං කියලා පිටුවක්. චන්දාන ඉරත්තන වගේ නේද? ඒක එක කාටුන් එකක් තිබ්බා. දෙන්නේ කඩු සටන් කරනවා. ඒක මොකසේ කියනවා අනිත් එකකට මේ අඬකට බාන නෙවෙයි කියන්නේ මේ. මා මේ සටනින් මේ යනවා දනිමි. ඒත් මට තුවාලම කරනවා. ඉම්බල දැඩේ ධන හතු අඩිල කියන සසරට මම මේ හැදේ මේව වදන්නේ ඒකත් තුවල් ධනවල කියන මට දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා ඒක දැන සමාන බෑ කොන්නේ මට කිසි කකුම් ඒ නිසා කියනකොට මූලවන්ද පොඩ්ඩක් ගලපන්න. අපි මොනවද කියන්නේ? ඒක මේ මම දැන් මම විහිළු කරන ප්‍රශ්න දීපු එකක් ඒක හිත දෙදෙනාද කියලා මම හිත නොසදීවා කියලා මම බලාපොරොත්තු වෙනවා ඒක මට කරන්න දෙයක් නැහැ උදේට මතක තියාගන්න මේ සතුට ප්‍රතිවිච්ච කට්ටය යෝගාවචරය කියන කියන්නේ සතුට ප්‍රතිවිච්ච කට්ටය ඒකේ මරණයක් කැපයි ජීවිතේ නැතුවක් කැපයි ඉතින් අපි එහෙම තියෙදී කොහොමද මැස්ස වහන්න බෑ මඳුරු වෙන්න බෑ සම්ද වෙන්න බෑ කොණ්ඩේ අමාරු බෑ කිව්වේ එහෙම ඉතින් කොහොමද ගන්න දෙන මිට දෙපළෙමුට එහෙම කෙටි ගන්න නෑ මොකද සතුරට කිය හැකයි මට උණුතර දීපර කියන්නේ උණුතර නේ ඇල්ලතර නේ දරුවක් කරනවා දැන් අපි හැමෝම දෙපේට මොකටද සත්‍ය දුක සත්‍ය වුනේ නම් දුක සත්‍ය වුනේ නම් ඒක කුඹදේ නැත්තම් කිව්වා ඉන්න ආරේ නේද මොනවා කරන්නේ ඒ සත්‍ය නේද ගෞරවනීය ස්වාමීන් වහන්සේ භාවනාවේදී ආනාපානය සිවු පසු සමහර අවස්ථාවල මට දැනුණා මම කිසිවක් මෙනෙහි නොකර ඔහේ එන එන දේවල් බලමින් සිටින බව. සද්ද සිටිවිලි ආනාපානය හා බැරි හැකි වේදනා ඇති ඇවිත් නැතිවලා බලා සිටියා. මේ එන දේවල් වල අතර කිසිවක් තිබුණේ නැහැ. නැහැ මගේ දැනුණා. සතිය දිගටම තිබුණා. කිසිම උත්සාහයක් මෙනෙහි කිරීමක් නොකර වෙන දෙයක් පේන දෙයක් බලාගෙන හිටියාවනි දැන් මේ කොහොමද මෙසේ බලා සිටීම නිවැරදිද වැරදිද පහදා දෙන්න මම මේ ප්‍රශ්න කමුණු චෝදනා කරනවා මේ විලාවේදී ශබ්ද ඇවිල්ලා ගියා වේදන ඇවිල්ලා ගියා ආශස්වස්ස ඇවිල්ලා ගියා මම හොඳට බලන්න හිටියා නමුත් සැකයක් තිබ්බයි කියලා මම දැන් මේ ප්‍රශ්න කරු කතා කරගෙන ඉන්නකොට සැකයක් තිබුණේ සම්මෙයියනේ කවදා හරි සැකෙත් නැති වෙනකම් භාවනා කරන්න ඉච්චත් කියන්නේ පුළුවන්. එච්චර ලස්සනලා අපි උපයන මේ අවස්ථාව ගන්නවා අල්ලුව තමයි අහුවෙන්නේ කියලා. ඒක ඇවිල්ලා ගියා. නමුත් දැන් මොකද්ද මේ උනේ කියලා දැක්කත්. එහෙම තාම හොරලා නැහැ. ඒ වෙලාවේ භාවනා කරන වෙලාවේ තමන්ගේ හිතේ අයිතකයක් ඇතිවෙලා වෙලා තියෙන බව දැනෙලත් නැහැ. අහුවෙනකොට හැකයක් ඇවිල්ලා පෑනක් කරගෙන කොනයක් කරගෙන ඔබ ලියනවායි කියලා කියන්නේ කොච්චර හැකයක් ඇතිවෙලා තියෙනවද? අනිත් දවසේ භාවනා කරන්න කියන ගියාට පස්සේ ලක්ෂණ කරනවා මේක මොනවත් නැත්තම් ප්‍රශ්නයක් කොහෙන්ද තියෙන්නේ වහන්න පුළුවන් තියෙන්නේ වහන්න පුළුවන් තියෙනවා ඒ වෙලාවට අර සැකේ බීජ තිබිලා තියෙනවා ඒ නිසා දේවල් එන එකක් නෙමෙයි ප්‍රශ්නේ දේවල් ඇවිල්ලා යන එකක් නෙමෙයි ප්‍රශ්නේ ඒක දිහා බලහින්න මගේ හිතේ මන්දි බහින්නේ මොනවද මිදෙන්නේ මොනවද මගේ ප්‍රතිචාරය මොකක්ද කියලා ඒ වෙන ගමම බලනවා කියන එක සුද්ධ විපස්සනාවක්. ඒක තීක්ෂණයකට කරන්න බෑ. තීක්ෂණයකට ආවේග දැන ගුණාට මම ආවේග දැනකයි කියලා යාට වැටෙන්නේ. යාට තියෙන්නේ ආවේග සමග කටයුතු කරන එක විතරයි. මිනිස්සේ තීක්ෂණයක් වගේ නම් මිනිස්සුත් කරන්නේ ආවේග ප්‍රතිචාර විතරයි. ඒක සර්වත්‍රම දෙපෙන්නලා දෙනවා. ඔබට ආවේග එන්න පුළුවන්. ආවේග අනුව ක්‍රියාකාරකම් කරනවා. මේක ක්‍රමයක් මොකද ඒක පිටිපස්සට බලන්න පුළුවන් ගැටයක් තියෙනවා. එහෙම නැත්නම් මට සත්‍යයක් ආවම සම්පේ ගණන් ගත්තේ නැහැ. මට වේදනාවක් ආවම වේදනාවක් ගණන් ගත්තේ නැහැ. මට හිතුව එකක් අය ගණන් ගත්තේ නැහැ ඒ නිසා මම ඉතින් දක්ෂයි. ඒක මොකද්ද හිතේ සැකයක් පන්නේ කියලා කියනවා. සැකයක් ගොනු වෙලා තියෙනවා ඒක අහුවෙලා නැහැ. ඒත් ප්‍රශ්නයක් අහන්න දෙන්නේ නැහැ මේ සාහිත්‍ය සුභානා කරනකොට උතින්නම ගිහිල්ලා බලන්න ඕනේ ප්‍රශ්නයක් අහන්න මොකද්ද මෙතන තියෙන්නේ. අර තිබුණු අවුල් ජාලේ නැහැ. ඒත් එදා මට ප්‍රශ්නයක් තිබුණා අද මට බැරිද ප්‍රශ්නයක් ඇති නොකරලා මටම මේක විශ්ලේෂණය කරන්න පුළුවන් තැනකට එන්න කියලා මේ දේම නැවත නැවත වෙනකොට ඒ සැකය සැකේ අනිත් පැත්ත තමයි ප්‍රසාදේ සද්ධාව මේක තමයි මෙච්චරයි මට යන්න පුළුවන් මම හිතන්නේ කිසිලා කියනවා මේක ප්‍රශ්න කරන්න එපා මේකට පැහැදිලා මේක ශිල්පකේ මම ගියේ ප්‍රතිපදාවෙන් මම ගියේ මෙතන කෙලෙස් අඩුයි ඒක නිසා මේට වැඩි සැක කරන්න ගියොත් මේ සැකේ හරහා කෙලෙස් එනවා නැත්නම් සැකේ කියන්නේ නිවනක් නිවර්ණක එහෙම නැල්ල තියෙනවා. ඒ නිසා ඒ නිවර්ණ එහෙම නැල්ලක් යනකම් ප්‍රසාදයේ පහළ වෙනකම් ඕකම නැතනකට කරන දැනකොට තමයි තේරෙන්නේ කොච්චර පිරිසිදු වුණත් හිත ප්‍රයත්නේ සීල සීලෙන් පිරිසිදු කරත් මේ සැකයට විලජ්ජද සැකේ කියන්නේ කිසිම විලජ්ජාවක් නෑ අහේතුයේ මූලිකව පහළ වෙනවා නිදර්ශනය තමයි අද ලෝකේ තියෙන වික්කසාදන ප්‍රමාණය ගත්තොත් කසාද බඳින රෙජිස්ටර් වෙනවට වැඩිම වික්කසාද ගන්න රෙජිස්ටර් වෙනවා. දවසකට විහාර රෙජිස්ටර් වෙනවට වැඩිය වැඩි ගන්න වික්කසාද රෙජිස්ටර් කරනවා මොකද? ඇත්තටම කාමික ආචාරයත් ඇති ගොඩක් ඉන්නේ සැකේ. කොහොමද කරන්නේ? කොච්චර ජීවිත පෙළෙනවද? ඉතින් ඒ නිසා සැක නැති වීම හිත වෙන සෝවන් විචිකිච්ඡාව. එතකම අභූතව අහි අස්ථානගතව සැක පහල කරන්න පුළුවන්. ඒ නිසා ඒක අපි දැනගන්න ඕනේ මේ සැකෙන් කිසිම ලාභයක් නැහැ සුද්ධ පහලක් කියලා. ඒ නිසා නිසක බව ඇති කරගෙන ඉන්න ජීවත් වෙන මනුස්සයා හැම වෙලාවෙම ජීවිතේ ජීවත් කරනවා. සැකෙන් ඉන්න මනුස්සයා පිළිනෙච්ච බතක් කරනවා. සීතල වෙච්ච දෙයක් කරනවා වගේ හැම වෙලාවෙම පෙළෙනවා. ඉතින් ඒකට ඇත්තටම මේකක් නෑ බුදුදහමෙන් සඳහන් කරනවා. ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාමාස නැතුනොත් ඒ වගේ ඊට පස්සේ අපාය යනවා. ඒ තරම් සාර්ථකක උදාහරණ. ඒකට කියනවා ලද්දස්සාසෝ ලද්දපටිච්චෝ. ඒක ප්‍රතිෂ්ඨාවක් හම්බෙන විඥානේ විඥානකට සාහිත්‍යයක් හම්බෙන අපායගෙන මොකද අනවශ්‍ය සැකකිරීමක්. අද ලෝකේ තියෙන යුද්ධ ටික ඔක්කොම පිටිපසට කියලා බැලුවොත් හේතුව නෙවෙයි යුද්ධ කරලා තියෙන සැකයකට. අපි ගොඩාක් මේ හතුරු විතර හදාගෙන ගන්නකොට ඒකේ ගුණට යන්න පුළුවන් නම් අස්ථාන වියක්. අත්තාංගත සැකයක්. ඒ මොනසාර කොච්චර දුරකට කොපරන්නේ. දැන් යෝගාවචර දැනගන්න මේ සැකේ කියන එක. බොහෝම ඒක ලස්සන කියන වචනික ධර්ම වල උබේ පක්ක පදේ උබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වචේ කියනවා. විචිකිච්ඡා වෙන්නේ හිතේ ප්‍රඥාව. එයා කියන්නේ මේ දෙපැත්ත සලකා බලන සාධාරණ නිශ්චකාරී කුතිදයි නම් කතා කරන්නේ කියලා සැකේ වැඩ කරන්නේ යෝගාන්තරයක ප්‍රඥාව කියලා නමුත් එයාම අඳුරයි කරනවා එයාගෙම වස්තුවන් මොකද කරන්නේ ඒ නිසා සැකයෙන් ප්‍රඥාවෙන් කරන හඳුන්වා කියන දැනගන්න පංචික ධර්ම ගැන අවබෝධයක් තියෙනවා සැකය උල්පන්නක් දෙන කෙනා සැකයට කොහොමද ගන්න කෙනා උගා කියලා ප්‍රඥාව කියලා කොට ගන්න තියෙන සැකය ඉතින් සැකෙන් ප්‍රඥා වෙන් කළ අවබෝධ කරගන්නවා කියන එක පුතග්ජනෝගේ කද්දාකත් වෙන්නේ. හරි වුණේ සුවානුවට පස්සේ සැකේ නැහැ. ඒක නිසා හැමදාම විශ්වාසික ලාභයටම ඉදවන. ආගේ උනාට මොකද චෙක් කරන්නේ නැත්නම් හැකරන්නේ. පුතග්ජන භූමියේ කොච්චර තිබුණත් අහේතුක මූලිකව සැක පහල කරගන්නවා. ඉතින් ඒක ඇත්තටම පොදු උත්තරයක් නැහැ. එක්කෙනෙකුට පුළුවන් අධිෂ්ඨාන කරගන්න මම ඊට පස්සේ මොනවදයක් අසගත කරන්නේ සියල්ල සිදුවන්නේ යහපතටයි කියලා මෛත්‍රී කරනවා විමුක්තසේ නිවනේ සීර්තනක් විතර හම්බෙයි. සාගතන්නේ කෙනාගෙන් කියන්නේ සෝරි කියන එක විතරයි කියන්නේ සෝරි. මොනකොන් දෙයක් අයිතිවාසිකමක් කියනවා හැක් කරන්නේ. එයා විඳවනවා. ඒ මනුස්සයාට රැකීගෙන ගන්නවා. ළඟින් කට්ටිය ටික ටික ගන්නවා. ඕගොල්ලෝ ළඟින් ඉපා. ඒක කේලම මනසේ සිද්ධ වෙනවා. සම්පත්තලාභයන් සිද්ධ වෙනවා. ඉතින් අපි මොමෙකේ ඉන්නේ ගිහින් අපි දාගන්න. එයාට හා හු කියන්නේ ගිහිල්ලා. මේක කියන්නේ ඔයාලගේ මගේ පොයන්ට දාලා කන්න. ඔයා ඇදගෙන නාන්න මගේ ඇදේ කන්න. ඒ නිසා මේ සමාජික ජීවත් වෙනවා කියලා කියන්නේ තව කෙනෙක් ඇසුර කරනවා කියලා කියන්නේ හින්න සයිකොලොජිකල් කොස්ට් එකක්. පුදුම බලක්. ඒ නිසා මුද්‍රජනනාසේ සඳහන් කරන සාමාන්‍ය බල සූත්‍රයේ පැවිද්දක තියෙන්නේ ඕන කෙනෙක් එක්ක තියෙන සාකච්ඡාවක් නතර කරන්න. නෑ ඔබද? ඕන පොයින්ට් එක ඩිස්කෝඩ් කරන්න. නෑ මම ජීවිතව දැන් බෑ. ජීවිතේ ඕගොල්ලෝ කිව්වොත් මොකද වෙන්නේ? ඒක දික් කරලා. මේ නම් කිව්ව ආවේ. ඔකට කරන්නේ කතා කරන්නේ. තුමාකාර කොස්තර. ඒක කියන්නේ කියලා දෙනවා මේ හොලිවුඩ් නිලියකින් අහවලු මේ බඳින එකේ නොබඳින එකේ වෙනස මොකක්ද කියලා. පාත්න කෙනෙක් ඉන්නේ කෙනෙක් ඒකවල පාගන කෙනෙක් ඉන්නේ නැති එකේ ලාභය ඇදේ දෙපැත්තෙන් මෙවට ගන්න පුළුවන්. ඇවිත් එච්චරයි. ඇවිත් පැත්තේ මේ පැත්තේ වුණා මේ පැත්තෙන් බයින මේ පැත්තේ වුණා මේ පැත්තේ යනකොට ලොකු chance එකක්. තාත්ම කෙනෙක් ඉන්නවනම් වැඩේ කොක්කක්. ඒක මේ සැකයක් නැතුව ඒ ලැබිච්ච මනුස්ස ජීවිතේ ජීවත් කරවන්න ජාති ප්‍රමාණ තුනක් තියෙනවා මම දැන් මෙතන. මෙතනින් බඩේ බහිර වෙන තරම් හිතේ පුළුවන් දාසයි. මේ දැන නැතුව අතීතනායක ගිය ගමන් දාසයි මගේ මෙතන තව කෙනෙක් ගැන හිතනකොට දාසයි කඩාවත් නරක නැහැ ඒක මේ ළඟදී පත්‍රේ හාමුදුරනේ කියලා දුන්නා ඔය ඔක්කොම තව කෙනෙක් ගැන හිතන්නේ තව කෙනෙක් ගැන හිතන්නේ තව පුද්ගලයෙක් ගැන වෙලාවක් ගැන හිතන්නේ අපිට ඉස්පාසු කියන වෙලාවට නමුත් ජීවිතේ උද්දීන කර තත්ත්වවලදී අපිට දැනගන්න හිතන්න බෑ පුළුවන් කියලා අහනවා ගැඹුරු වතුරක පීනන්න කරකට දාලා එතන ගියත් මොකද මැරෙනවා මැරියන ඔපරේෂන් කරනකොට මම බලන්නේ මගේ ඇගේ දෙන්නේ. මම සමාහලින් ගන්න ගහන්නේ. ඒ වගේ ස්ථංග තනිකමේ ඇවිදිනකොට අපි කාට හරි වෙන නමකට බැලන්ස් කරන්න ඕන. අපි පොඩ්ඩක් ඉඳපාර ආම්මිච්ච ගමන් අපි අනුන් බැලන්ස් කරන්න හදනවා. ඒක හදන්න අලනවා. අපි දන්නේ නැහැ මරණ මොහොතේ එනකොට අපිට මොනවක් අත්දැකලා නැහැ. ඒක ඒකාන්තවවත් දන්නේ නැහැ. ඒක නිසා හොඳට මතක තියාගන්න මම දැන් මෙතන කියන දේ කිසිම හැකියාවක් නැහැ ඕනම කෙනෙකුට අත්දකින්න පුළුවන් ඒකෙන් ඉදිරියට ගිය ගමන් ඕන තරම් සැකතියි සැක කරන්න පදනම හැදෙනවා කැදල්ලක් හැදෙන්න ඕන කුරුල්ලෙකුට ළඟින් කැදල්ලක් වගේ තමයි අතීතනාගත හිතේ අනුන් දැන් ගැන හිතන අන් කෙනෙක් ගැන හිතෙන්න ඉතින් සමාජ ක්‍රම හැටියට වෙන කෙනෙක් ගැන හිතන්නේ නැත්නම් ඒක තමයි ආත්මార్థකාරී ඒ නිසා බුදුජානක කියලා කියනවා පැවිද්දට කියන ආනිසංසය තමයි මොනම තාලකින්ද දැන් මේ සසමන් ඉඳද්දී ඒ මිනිස්සු වාහන අරගෙන මුළු දෙවල්තර පැහැටලා මුළු රෑම ඉඳලා දාන දෙකක් පිළිලා අපි කවදාක පාන්සුලේකටත් යන්නේ ඒ විශ්ව ධර්ම මේ ආන්දම කොච්චර හඩදුනත් හත්ත පහක වාසියක් නැහැ කටිනදී කන්නේ මේ සම්පූර්ණ නැහැ පොසොන්නේ මොනවා කරන්නේ ඉතින් ඒ නිසා බලුවාම අපි නිකන් බුද්ධ ධර්ම නෙවෙයි පටන් ගන්නකොටම ලයිට් වෙලියම තියෙනවා කිසිම ගණිතයක් නැහැ කැමතිලා දාන දෙල බලලාගෙන යන්න අපිට හදගන්න ඒක බැලුව බැලුවට වෙන්නේ ඇති මේ ආගමනුකූල නැහැ වගේ. මගේ ජීවිතේ ගත ලොක්කම වැදගත් කීකෝ තමයි එතෙන්ද යන්න ගත තියෙන්නේ. කිසි කෙනෙකුට වගවීමක් නැහැ. තියෙන හැටි පුළුවන් තරම් ප්‍රයෝජන ගන්නවා නැත්නම් ගියා ආයි ගිය වෙලාවට ප්‍රයෝජනේ හම්බෙනවා හිතන්න බෑ කාටවත් මේ දේශපාලන ක්‍රමයක් කරා ආර්ථික ක්‍රමයක් කරා සමාජික ක්‍රමයක් කරා එහෙම පද්ධති පවත්වන්න පුළුවන් මම පවත්වන්න පුළුවන් ඒකට කට්ටිය ගත්ත අදිස්ථානෙ හිටියේ ඒ නිසා සැකේ ඒක මේ ගෝවින රෝගයක් පොදු උත්තර නෑ ධන උත්තරේ තියෙනවා. ධනංග සැකනතු ජීවත් වෙන්න පුළුවන්. මම ආරාධනා කරනවා පුළුවන් තරම් සත්‍ය පිළිපදන්න ඒකට කියලා හිතාන හැම වෙලාවෙම සත්‍ය පිළිපදන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උච්චාසයන මහාසයන ශික්ෂා පදය විස්තර කරන කරුණාවෙන් ඉල්ලා සිටින්නේ. රූප සංක්ෂේප භාවනා සහ නාම සංක්ෂේප භාවනා කුමක් යනක් මම දැන් පැහැදිලි කර දෙන්නම්. සාමාන්‍ය ජීවිතයේදී එදිනෙදා එදිනෙදා ජීවිතයේදී ආජීව අෂ්ටාංග සීලය සමාදන් වූ වල ඔබගේ අත්‍යස්තය විතර නැමෙන් කමාවෙන් ඉන්න. නතර අපිට අසුද්ධ කරන දවසවල ඔයාලට ප්‍රශ්න සාමාන්‍යයෙන් නොගන්න එක තමයි මගේ චාරිත්‍රය. එතකොට මේ උච්චාසයන මහාසයන ශික්ෂාපදයේ පිළිබඳව මම මේ මතක කරලා විකාල බෝධින පිළිබඳව අපිටාවක් තියෙනවා ඒක මම ගිහිල්ලා ගන්න උච්චාසන මහාසන කියන කතා කරන තියෙන තමන්ගේ ධනියට වැඩිය උස දේවල් උස්සාසනකට වැඩෙනවා ඒ වගේම කවිච්චි වගේ සැපපින්ස සිංහාසන වූ මහාසනකට වැඩෙනවා ඒ නිසා යෝග ජීවිතයක් ගත කරන එකනා ඒ වගේ අත්කින්ම කාම යෝගයට එන දේවල් පාවිච්චි කරන්න එපා ඒක නිසා මේ තමන් පිළිබඳව සීලය බලනකොට තියෙන්නේ කෙලෙ. කුසමත්කම ලක්ෂමත්කම. අනිත්වා මේ දීකාසන කවිච්චි අල්ලංක වගේ දේවල් ගන්න එපයි කියලා කියනවා. ඊට අමතරව පොදු ආචාර ධර්ම පැත්තක් තියෙනවා. සීලතේ ගුණවලට එක්කට වැඩි උත්සාහ ගන්න එපයි කියනවා. එතකොටත් ඒකට නිග්‍රහ කිරීමක් වගේ වෙනවා කියලා නමුත් සර්වචන හිත දීලා තියෙනවා ලෙඩක් නිසා හෝ වයසට කප්ත නිසා තියෙනවනම් ඒ අයට ඒකේ ප්‍රයෝජන සලකලා ඉඳ තියෙන්නේ කියලා ඒක නිසා මේ ඇත්ත කියන්නේ විවේක ගන්න බැවෙන්නයි කියලා කතාවක් තියෙනවා. ඕන දෙකමයිට විවේක ගන්න පුළුවන් රජෙක් ළඟින් ගියත් තරහ වෙන්නේ නැහැ. උසහසකකින් දෙද රජෙක් කෙනෙක් නැගිට නැත්නම් තරහ වෙනවා. ඉතින් ඒක හැමෝටම ඇත්ත කියන්නේ විවේක ගන්න බැහැ. ගොක් ඉක්කරපු කෙනෙකුට විතරයි ඇත්ත කියන්න පුළුවන් විවේක ගන්න පුළුවන් අනිකටින් নানা ආකාර හේතු නිසා විශ්වාස කරනකොට බොරු නොකිය බෑ ඒක විශ්වාසයෙන් ඇත්ත කියන්න බෑ ඉතින් ඒකෝ මේක අයිතිවාසිකමට කියන්නේ නම් අපි විශ්වාස කරන්නේ අපිට ඇත්ත නොකිය බෑ ඒක දුකෝ විනා තියෙන කෙනෙකුට ඇත්ත කියන්න විවේක ගන්න පුළුවන් කිසි කෙනෙකුට යටක් නෑ ඉතින් ඒක සර්වඥාන්සේ මේ ශික්ෂාට දෙපනවලා තියෙන එකක් කාංශ පරිසාරයකට වැටෙන අනිතික සමාජ ප්‍රශ්න ඇති කරන නිසා ඒ නිසා ඒක දැනගෙන කටයුතු කරන්න අනිතිකේ රූප සත්‍යක නාම සත්‍යක භාවනා සත්‍යක නෙවෙයි මේ භාවනා ක්‍රම ගොඩාක් පසුපාලේ පුරුදු කරගත්ත දේවල් අපි සත්‍යයෙන් පිළිතුරකට කටයුතු කරනකොට ඒ කටයුතු ඕනේ කියන එක මම කියන්නේ ඒක සිද්ධ වෙනවා ඉතින් ඒක විසුද්ධි මාර්ගයේ විස්තර කරලා තියෙනවා රූප කොටස් එක එක විදිහට කඩ කඩ වැලීමක් කියන්නේ නාම කොටස් එක එක විදිහට කඩ කඩ වැලීමක්. නමුත් ඒක ලංකාවේදී අවුරුදු ගානකට පස්සේ හැදිච්ච එකක්. මූලික ගැටලු වලින් වැටෙන්නේ නැහැ. අනිත් එක අන්තිමට කියලා තියෙනවා තමයි මේ සාමාන්‍ය ජීවිතයේදී ආජීවක ආජීවක අෂ්ටම් අෂ්ටම් සීලේ සමාදන් වීම පිළිබඳ ඔබගේ අදහස් දැක්කම දැන් ආජීවට්ටමක සීලේ සුරාමේනේ මගේ ප්‍රමාණය. ඒ නිසා බොරුට ගැහසින ආලි වලට වගේ පොඩ ටිකක් මධ්‍ය ප්‍රමාණයට ගත්තා. අප්‍රමාදව අමත පතන් කුරේ මාමට ඕන පතන් කියලා කියනවා. ආලි වලට ඔය තියෙන්නේ මේ පස්තන ශික්ෂාව දෙන්නේ. ඒක නිසා හොඳ නිකුත් ඔය විශාල ප්‍රශ්නයක්. පංචිපදවල තියෙන මේ ශික්ෂාපද දෙන්නේ නැති අය කියලා. ඒක නිසා සමහරව මේ පසු කාලීනව කරගත් එකක් කිය. ආදි වශයෙන් කියනවා බුදු සාමණේරයන් හැමෝම කිව්වේ මේ සුරාමේරය කියන එක මොසාවාද ශික්ෂාපදයට නේ මොකක්ද ඒක ශික්ෂාපදේ කියන එක කවර වෙනවා කියලා නැත්නම් පංචශීල වලම මොසාවාදී හතරට කඩලා විස්තර කරනවා කාම සුරාමේරය කයින් කළේ ජීනිකා ලොකු සංකීර්ණ කාලෙක මේක ආජීවයෙන් බැඳෙනවා. ආයෝජන කරන වැඩි ජීවන රටාවක් නැන්නේ. ඒකත් අරක නොකිය කියනවා. ඒ නිසා ආජීවකම කියන්නේ නිතරම නිවනට යොමු වෙච්ච කෙනෙක්. ඒ හිතේ ඥානම මම කාටවත් පෙන්වන්නේ මේ මගේ ආජීවයේ මගේ ජීවන රටාවේ මම ඉදිරියට යන්න උත්සාහ කරනවා කියලා. ඒ නිසා ඒ වගේ කියනවා මේ සිල්ල සංසන්දනාත්මකව සමවිෂමකම් අරණ්‍ය ප්‍රතිපදාවල හුඟක් වෙලාවට වංජේ සමාදන් කරවන්නේ ආජීවට්ටම සීලය තමයි සමාදන් කරවන්නේ. ඒ වගේ ඉච්ඡර ලකෝම වෙනසක් නැහැ. මොකද ඊට වැඩිය ඉහළ වලට සීලවලට ගියහම මේකේ සිල්වත් නැකමක් නැහැ. අට සීලවලට ගියාම දස සීලවලට ගියාම මේවා ඊට වැඩිය පහළ මට්ටමේ තියෙනවා. ස්වාමීන් වහන්සේ මම භාවනා කරන විට හුස්ම ඉගෙන පහළ යන්නේ. යනවා පමණ සිත කය තුන කරගෙන සවදාන සාධනනෝ භාවනාව වය භාවනාව වඩන මේ අතර අතපය වේදනාව මතු ආව ඒ ගැන සිතනොල්ල සංසංසිතින් භාවනාව කරගෙන යන්න වරිවර එක්තරා තරංග මාලාවක් විදුලිආරාවක් ස්වභාවයක් එක විටම පපුව ප්‍රදේශයෙන් පරාගෙන ඊට වේගෙන් චලනයේ උඩුකය පුරා පවනක් පිළිදැයි ඒ සැනින්ම නැති නමුත් මම භාවනාව විදිහටම කරගෙන යනවා සමහර විටක මේ අපහැදිලි රූප මනසට ඇති නාස්පුඩු කාරුතල් අතර ඊට විශාල කරදරයක් නිමන නැතිස් බව දැනේ. මේ தත්ත්වයට මම දැන් පහදා දෙන්නේ. භාවනා කරගෙන කරගෙන යනකොට අපේ බටහිර මානසික විද්‍යාව වචන පාවිච්චි කරනවා නම් උඩු එකේ ඉඳලා අවධානය සමහරලාට යටිහිතට බහිනවා. සබ්කොන්ෂස් එකට යනවා. අන්කොන්ෂස් එකට යනවා. එතකොට මේ වෙලාවේ ඔබ හිත අර භාවනා කරන අරමුණත් එක්ක පරීක්ෂා කරලා බලන්න පුළුවන් අරමුණක් තියෙනවා. ඒත් යටි හිතට ගිය ගමන් ඒක අඩහින්නක අඩනින්දකට වැටෙනවා. අඩහීනකට වැටෙනවා. මනෝ විකාරකට වගේ යනවා. හැබැයි හොඳට තමයි තේරෙනවා අර භාවනා කරපු අරමුණක් තියෙනවා. ඒ අතරමැද අසාධාරණේ නැත්නම් කියන්නේ අතාර්කික පසුබිම සාපේක්ෂණක මොනවදෝ පේන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරයට හැකියාවක් වෙනවා ප්‍රමාදයට වැටිලාද සී මූර්ඡා වෙලාද මත් වෙලාද කියලා. එතකොට කරන්න කියනවා සැකයක් තියෙනවා නම් පමණක් අර මූල කර්මස්ථානයට යන්න පුළුවන්කම තියෙනවා කියලා පරීක්ෂා කරලා බලන්න. වෙරිෆයි කරන්න. පුළුවන්කම තියෙනවා නම් බාහනා හරි. ධිකට එහෙම යනකොට යනකොට පේනවා මේ මනසට ඕනේ නම් ඇත්ත නැත්ත කරලා වෙන්න යනකොට නැත්ත ඇත්ත කරලා වෙන්න යනකොට. එහෙම නැත්නම් concept එකක් concept එකක් වශයෙන් කියන්නත් පුළුවන් reality එකක් කරන්නත් පුළුවන් reality එක concept එකක් කරන්නත් පුළුවන් ඒ නිසා මේ මානසික මායාව මේ වෙලාවේදී පරීක්ෂා කරන්න බලන්න පුළුවන් පැත්තකුත් එක්ක බැරි පැත්තක් පෙන්නීමේ යෝගාවචරය හරියට ගුරුත්වාකර්ෂණයෙන් ඉන්න ගංගනගාමේ ගුරුත්වාකර්ෂණ නැත්නම් යන පුරුදු කරනවා මේ ලෝකේ ඉන්නකම් ගුරුත්වාකර්ෂණය අපි වැඩ කරන්නේ ගුරුත්වාකර්ෂණ කක්ෂයෙන් මිදුණට පස්සේ ඔක්කොම පාවිච්චි කරනවා මෙහි ඉන්නකොට ඒක මන විකාරයි උරුදු කියන දක මේක විකාරයි. මේකේ කුරුච්ච කඩන ගතිය තියෙන පොළොවේ ඉන්න නිසා. ඉතින් ඒ කුරුතු කරන වෙලාවේදී ඒ යෝගාවචරය මායා ලෝකේ, හීන ලෝකේ අඩනින්ද ඒ වගේම හිතලුව සහ සත්‍ය අතරමඟ පොට්ට පොට්ට පොට්ට පොට්ට පුරුදු කරන පුරුදු කරන්නේ. මෙතින් හැම කෙනාටම එනවා නිකන්. ගොඩ බිමක ඉඳලා වතුර තියෙන ඔරුවකට කකුල තිබ්බා. ඒකකට පටලනවා. ඔළුව හෙල්ලෙන ගතිය. නමුත් ඒ පොඩට යන්න නම් ඔළුව උඩ වෙන්න වෙනවා. ඔළුවගේ පටවල. ඉතින් ඒක ටිකක් අකුල තියෙනවා ආය ගන්නවා ආය ටිකක් තියෙනවා ඕක කරලා කරලා කරලා කරලා. අරකට හේතු වෙච්ච දවසේ තමයි කවුරු පටන් ගන්න. එතකන් අපි අර නිත්‍ය සංඥාව තමයි ඉන්නේ. වෙරිෆයි කරලා බලන්න පුළුවන් තමයි අපි නිත්‍ය සංඥාව කියන්නේ. ඊපස්සේ ඒකට සාපේක්ෂව අර වෙරිෆයි කරන්න බැරි පැත්ත. දුක් කුප්ත පැත්ත. ඒකට යනකම් ටික ටික ටික ටික මේ උරුකෙලිම ඇක්ලමටයිස් කියලා කරනවා. උගකිතන්‍යෝ මේ පංචතන්‍යෝයේදී කුෂාග්‍ර බුද්ධිමත් කතිය මේක කිසිසේත් නැසක කරන්නේ ආපහු වෙන්නේ කෙලිම. සැක කියන කට්ටිය, ශරීර ආශාව කියන කට්ටිය, ජීවිත ආශාව කියන කට්ටිය අතෙන් ගියාම බය වෙලා ආයෙනවා. ආයෙ ටිකක් යනවා. ආයෙ එනවා. ඒ අතරමැද කාලේ සෑහෙන කාලේ නාස්තියක් සිද්ධ වෙනවා. අරක අදාළන්න බැරියයි. දැන් කොයි කෙනාට නමුත් මේක හුරු ආහාරා ශරීර පූජාව හරහා ජීවිත පූජාව හරහා ඒ නොදන්න දෙයට ඉදිරිපත් වෙන ගතිය හැමෝගෙම නෑ ඒ කියන්නේ මේ fear of unknown කියලා fear of new කියලා ඒක අපේ පරිණාමයේදී නොදන්න දේ අයින් කරලා දන්න දේ හරහා තමයි අපි සාධකයේ අරගෙන ගිහින් දෙනවා දන්න දේ කාටාව නිවන නෑ නොදන්න දෙයට යන්න වෙනවා ඒ නිසා මේක හොඳ ප්‍රගති පරීක්ෂණයක් කඩේ පරීක්ෂණයක් එතන කඩේමක් ඒ නිසා මේ දන්න හොඳුතු ඥානයක් කෙනෙක් මොනවාට ඕර දෙයක් පිටාය ගමක් නැහැ කියලා මේකට යනවා ඒත් සැකන යන්න එපා අපව විල බලන්න ආනපන බහුව වෙනවනම් පැහැදිලා නැහැ ආනපන දෙන්නේ පිටසරන් ඇවිල්ලා නැක පහළ වුණොත් ඇත්ත ගන්න බලන්න එතන කිසි ප්‍රශ්නයක් නැතුව අප වෙන්න පුළුවන්. නමුත් මේක ඉතාම වැදගත් හොඳ සම්දිස්ථානයක් කියලා කියන්නේ බාහිර කියන්නේ. මෙතනින් යහට තමයි සුද්ධ විපස්සනා පටන් ගන්න. ගෞතම ස්වාමීන් වහන්සේ මම පරයන් භාවනාව වාඩි වෙමි. හුස්ම දෙස සිට යොදා සිටිට විනාඩි 10කට පමණ පසු අධ්‍යාත්මයට ගොස් ඒ එක්තුමින් විසිරෙමින් පවතී. ඒ දෙවි නො ඒ පිළිගැනීම දිගින් දිගට ආනාපානය ආනාපානය මොකෙන්ද කියන්නේ ඉපසු එය සුදු වලලක් ආකාරයට දිස්සන මේ භාවනා ක්‍රියාවේදී ඇතිවන සාමාන්‍ය දෙයක් එසේ නැත්නම් මානසික මවරණ දෙයක් ඒ කාරණකෝ පැහැදිලි ප්‍රශ්නමයි ඒ වගේ අති අතිරණ අසාධාරණ අන්ධකාර නොදැනෙන මුක්ත දේවල් පේනවා එතකොට හිත සැක කරනවා මේක යෑම පිස්සු වැටෙයිද මේක ගියොත් මම අමාරු වෙයිද මේ ඉදිරියට යෑමද පස්සට යෑමද කියලා සැකේ ඉන්න පටන් අර ගන්නවා එතකොට මේ යෝගාවචරණ කිසි කෙනෙක් නෑ වහු වෙන්න යාම කීඳු කරගන්න වෙනවා මෙතෙන්ට එනකන් සතිය තිබුණා නම් සතිය දිගේ ආපහු ආපු මඟ දන්නවනම් බය නැහැ ආමන සතිය දිගේ තිබුණ නැත්නම් සැක වැඩි වෙනවා ඒක ආපහු ගෙනහම වෙරිෆයි කරන්න ඕනේ ඒ නිසා කියනවා කැලයක් මැදට ගැඹුරු කැලයක් නැති යනවනම් ගමේ ඉඳලම ගහෙන් ගහට කොට කොට යනවා. එතකොට මම කියනකොට අමතක වෙච්ච ගමන් අන්තිමට කොටපු ගහ දකපුවාම එතෙන් යනකොට ඊගහ ගහ පේනවා එන්න පුළුවන්. ඒ නිසා මෙනෙහි කිරීම තමයි මේකට උත්තරේ. ගහෙන් ගහට කොට කොට යනවා කියලා කියන්නේ. මේ හොදන්න තැනට යනකම් මෙනෙහි කරමින් යන්නේ. සති ධාරාව අත්තරක් වාගේ එහෙම නැත්නම් මූල කර්මස්ථාන එක්ක සම්බන්ධතාවයේ අඛණ්ඩ වෙන්න වෙන සැක නැහැ. කඩ කඩ වෙන්න වෙන්න සැකේනවා සැකවම කරන්න තියෙන ආපහු ගිල්ලා අර අඩුපාඩු එක හදන්න වෙන නිසා දාශර කෙරුවට පස්සේ තමයි තේරුම් ගන්න පටන් ගන්න තැන ඉඳලා මේ වගේ අනිශ්චිතතාවයට යනකම් අතරමැද අඛණ්ඩ සතිය පුදුමාකාර අමිල සේවාවක් කරලා දෙනවා කැටි කැටි ගියේ කෙනා නවතනස් කිටි මහරහා ඉරක් කරන ගියා වගේ ගියොත් සැකෙන්නේ නැහැ ඉක්මනට දෙන්නත් පුළුවන් බය නැතුව කාගෙන යන කතියක් අන්න ඊළඟ ප්‍රශ්න දෙකෙන් ඉස්සත් Please explain the term answer in the context of ending the journey through samsara. It is called uh, underlying tendencies. Each and every one, according to Western psychology, they say the consciousness and subconscious or unconscious. Unconscious is always deciding activation. But the conscious need we have in the ethical values, express, express values. But express things are quite artificial. But decisive, decisive things happen behind the screen, under the carpet. And these things are your personality, your likings and disliking, and your hobbies. They are decisive they don't know, you don't know the mechanism, how it works. According to Buddhist explanation, it is called anusaya. Anusaya means they are in a sleeping position. Whenever the situation comes, it arose, and, and then they equally take the helm, control you, according to its agenda. Maybe against your agenda, but anyway you can't help. So therefore, until otherwise, you see the under the carpet. Whatever the declaration you are going to make, whatever statement you are doing, you can't stand. It is not certain. So therefore, each and every person has double game. Under the carpet game. And uh, the innocent thing is that particular person itself do not know what is the agenda of the Anusha. So therefore, understanding very anusaya is like seeing the circuit in your computer. You can see the keyboard, you can see the monitor, you can see the print, printer, you can see the speaker, but the circuit, how it works, each and every uh, user do not get. Only the engineers can understand. Even the engineers do not know how the computer came into being. So therefore, if you wish to understand, you have to go to the circuit and see. So Buddha says, unless otherwise you control your uh, gross physical and verbal behavior, misdeeds, unless otherwise you control your obsessive kind of defilements, you can't see answer. So they have to be qualified. You have to do away with of kind of defilements, obsessive kind of defilements, then only you can see. Just mere seeing Manusia becomes invalid. As far as you do not know, it grows. Whenever you see, it stops. So therefore, vipassana, you just see how it works. Soon you see, situation come under control, it becomes nihilist, nullified, and you can understand so far how your personality traits maintain, how your likings and disliking maintain, how your hobbies or, or uh, addictions need it. With Anusaya, you see, whole mechanism stops. So the Anusaya is playing a very important role. But the thing is, it is not obvious. It is always subsurface. So Western psychology is called unconscious or sometimes subconscious. So vipassana, starting from the tip of the iceberg, going deep into the iceberg, under the water, whenever you go there, you are exposing more and more to the unseen. So it is rather practical part rather than a theoretical. සමහර සාර්ථක ප්‍රශ්න පිටු ඉදපත් කරලා තියෙනවා. දතර ස්වාමීන් වහන්සේ මම දැනට අවුරුදු 5 සිට ආනාපාන සති භාවනාවට යොමු වී සිටින දිනකතාම පාඩේ පැයකෝ දෙකක් අතර කාලයක් පදන ක්‍රියාවන් කරු. මුල උදේස් භාවනාවේදී උල්කපාතය විදුලි පන්දම් පිළිවෙල ආලෝකය අධ්‍යක්ෂ ඇති අතර පසුව පසුව කිනිසම් සම්තන පැතුම් සිවුම් ආලෝකයක් වැනි අවස්ථාවක් වරනවලත් අද්දුටි මෙවැනි අවස්ථාවක් භාවනාවේ යම් කිසි බන්ධනයක් යයි උපමාන්සේ දේශනා වලින් අසයත්තේ වර්තමානයේ මා අත්දැකීම් සිටින යම් කිසි අවස්ථා කිහිපයකට ඔබ වහන්සේ උපදෙස් පතමි සමහර විටදී ආනාපානය යනකොට අර්ථ හර්ථ ස්කන්ධ නැහැ. ඉස්මතුනි. නොදැනීම ඒ සිත එයට සිත යොමු වේ. හර්ථ ස්කන්ධය සහ ආනාපානය පැටලෙන අවස්ථාවක සමහර විටකදී විනාඩි 20ක අතර කාලයක් තුළ කිසිවක් හදගෙන තිය අවස්ථාවක් නැහැ. නිින්දකට වැටුණා දැනෙන සැකයක් සැකසිතේ. එහෙත් සාමාන්‍යයෙන් මා පරයන්කේ නිින්දට යන්නේ නැත. හිත සිතුව තබා ගැනීම නම් අවස්ථාවක් වෙයි. අවස්ථාව මේ තමයි මම කියන තමයි සංඥාස. සිත පැන නැගී ඇත. නොදැනීම සිත හිස පහතට බර වේ. ඔහු සිත පහතට බලමින් මෙය මම ඊළඟට යන්න බොහෝ විටදී ක්ෂණයකින්ම අනිත් මම හිතන්නේ ඒක ටික ලියපු ආ නම් කිව්වොත් හොඳයි ඒ කියන්නේ මාත් එක්ක ඉන්න බව දන්නවා. හොඳයි. දැන් ඔක්කොම බලනවා ඉන්න කෙනා. අනිත් ප්‍රශ්නේ අතට ගියේ. මේ මුලික ඉඳලම කියන්න. මුලින් ඉඳලම කියන්න. අ මගේ කසාද ගන්න ලංසන්නේ අ සමහර කලා ලංකාවේ ආනපන වෙනකොට මේ හෘද ස්පන්දනය කියන්නේ නාඩිය නාඩිය වෙන්නේ හදවත ගැස්ම පැටලෙනවා. ඒක තමයි මම බලනවා. මම දැන් මේ මගේ තියෙන ආනපන නෙමෙයි කියනවා. කලවල ඒ ඇත්තම බලන තියෙන්නේ හෘද ස්පන්දනේ මතුවලා ඒක වෙන තමයි මේ. එහෙම අවස්ථාවක්. විමුණ දඬුවම් අවස්ථාවල ඒ කියන්නේ කිසිම දෙයක් නැහැ ඒ කාලේ ඊට පස්සේ අරනවා වෙනවා මේ මම මෙහි ඉඳකට නැත්තම් කොහොමද කියලා ඒ විකාරණ බැරි අවස්ථාව තුන්වෙනි ප්‍රශ්නේ පන්නේ ළඟින් ගලා මිනිස බරගෙන කියන්නේ සාමාන්‍යයෙන් අනාපානියුර මට මතක දෙන්නේ පොදු දියාවෙන්න පුළුවන් දැන් මම බරට බරට ඉතින් අන්නලක්ම බායි පිළිග ගන්න ඕනේ කොච්චර කියන්නේ කියන්නේ එන්නේ නැහැ අක්ක බරගෙන ඒක ඒකත් එන්න බැරි කරගන්න අවශ්‍යයි ආනේ ඒ දිහාට යොමු වීතලයක් විතරයි. දිශාව ගන්න විතරයි ආනපන තියෙන ඒක විපරිණාම වෙන වැටකට යනවා. ඊට පස්සේ විවිධ අරමුණු වෙනවා. ඒන මොන අරමුණක් හෝ මනෝ විකාරයක්ද නැද්ද කියන බාට වග බලා ගන්න. මනෝ විකාරයක් නම් මොකක්ද කියන්නේ. ඒක ප්‍රත්‍යක්ෂයක් නම් හෘද ස්පන්දනය වගේ දෙයක්. ප්‍රත්‍යක්ෂයක් නම් ආනපන වේදික පැටලුනොත් ආනපන මොතන දෙන්නේ. හෘද ප්‍රත්‍ය විතරක් ආවොත් ඒක මනෝ විකාරයක් නෙවෙයි නම් ප්‍රශ්නයක් වෙන්නේ. ඒ වගේම යනකොට අන්ධකාර කරනවා කියනවා. මොකක්ලගේ මුලදි මොනක්වත් තේරෙන්නේ. ඒ කොයි දේ වුණත් තම තේරුම් අරගන්න ඕනේ දැන් ඉතින් අර කැළිය මැදට යන මනුස්සයා වගේ පාර අතරමං නැත සබ්කොන්ෂස් එකට යනවා. ඒ සබ්කොන්ෂස් එක විවිධ අරමුණු මාර්ගයෙන් පෙන්නනවා. ඒක ඔක්කොම රූපක විතරයි. ඒක ඔක්කොම නිකන් මේ නිදර්ශන විතරයි එකකින්වත් දැනෙන්නක් තරවන්න මොකක්වත් හදන්නේ තමයි තියෙන්නේ බලන්න ඕනේ දන්න දැන පුළුවන් තරම් ගෙවම් කරලා ගිහින් නොදන්න හරියේදී අලුත් දෙයකට ඉඩ කියලා නොදන්න දෙයකට ඉඩ කියලා නිසකම ඔච්චර ඉන්න පුළුවන් නිසකම ඉන්නනම් කායි ජීවිත දෙක කැප කරන්න ලෑස්ති කාය ආසාව ජීවිත ආසාව කියනොත් මේ දෙන්නම බයද ඒක ටිකක් කරනවා අපවෙ ආයෙ ටිකක් කරනවා අපවෙ ඒක ඉන්නේ ඉන්නේ ඉන්නේ තමයි තේරෙනවා ඒ ඉස්සර ඉස්සර කරගත්ත අත්දැකීම් ටික දැන් ට්‍රයිල් ඇන්ඩ් එරර් කරලා දක්ව අත්දැකීමත් ලෑස්තිලා යෑම කාය ජීවිත දෙක নিরপেক্ষ භාවය තියෙනවා නම් ගොඩාක් දැනුමට යනවා. ඒකට ගියා අපෝලේ. අනිද්දාසේ ආයෙත් එහෙම මේ මේ මේ අයිස්බර්ග් එකේ උඩ කෑල්ල නෙමෙයි ගොඩක් භාවනා තියෙන්නේ යට. භාවනාවට විපස්සනාට පෙළඹෙනවා ටිපොක් අයිස්බර්ග් තමයි. ඒක තමයි කැප්ටන්. නමුත් ඇක්චුවලි යන්න පටන් ගත්තට පස්සේ ඒක නිකන් මේ සෙල්ලක්කාර වැඩක්. තටුවාව කුරුල්ලෙක් වගේ අවමාසයට කණිඩේ කියලා. ඇල්ල පොතක් ගහලා ආයෙ. උන් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා තේරෙනවා ඇත්තට මේ උඩ තියෙන ටිප් ඔෆ් ඩයිස්කෝ කියන්නේ මොන්ටෙන් විතරයි වැඩි හරිය යට තියෙනවා. ඒකට බය තියෙන තාක්කල් අපි සත්‍යයට මොකද වෙන්නේ? ඒකට යන්න බැරි මේ චක්කයක තියෙන ආසාව නිසා. ජීවිතේ තියෙන ආසංශ එන්නේ කාය ජීවිත ආසාව අඩු කරලා කම්මෝචිකා රෝගේ මේකයි කියනවා ගාව මා හෝ ගංගා හෝ කියන යන්නාතේ ඵලයක් කියලා. ඒ මන්දුවාව ගෙදරින් එනකොට වයිෆ්ට කියලා එනවලු. චකසි දාලා හදයක් ආව පැයට කැම කියන්නේ එපයි. මේ යෝගාවචරයක් කියන්න ඕනේ ගිහින් එන්නේ යන්නේ නෑ නේද? යන්නේ යන්නේ. ඉතින් ඒක හරි බයයි. මොකද අපිට රකින්න යමක් තියෙනවා. ඒ රකින්න යමක් තියෙන එක අඩුම ලක්ෂණ තමයි කය සහ ජීවිතය. මෙතන ගිය කරණ දැන් තියෙන ආධ්‍යාත්මික ගෙනේ මම කැමතිද මේක කරපරා. එකලට ගන්න නැහැ. අවස්ථාව දෙන්න. තමයි තේරෙනවා නම් ඒ අනික ප්‍රදේශයේ අනිත්‍ය ප්‍රදේශයේ තේරුම් ගන්න බැරි පාලනය කරන්න බැරි ප්‍රදේශයේ නොතකව යන්න ඒකනේ කියනවා කියන සත්‍යාව. බුද්ධ බුදුහාමුදුරුවෝ කියන සත්‍යාව එතන තමයි තියෙන්නේ. වීර්යය තියෙන එතන තමයි. සතිය තියෙන එතන තමයි. සමාධිය තියෙන එතන තමයි. ප්‍රඥාව කියන්නේ ඔකට තමයි. ධර්මාරිය තියෙන එක ඒකකින් කාටවත් කරන්නේ. ඒකට සාපේක්ෂව නදන හේෂ්ඨය. බය නැතුව යන්න ගියාම ඊට සත්‍ය හම්බෙන්න තියෙන ඉඩ වැඩි. දණ්ඩ ශේෂ්ඨයේ සත්‍ය නැහැ කියලා කියලා. අපි දන්න සංඥාවට යට වෙච්ච හෙලි වෙච්ච තොරතුරු පදා සත්‍ය නැහැ. සත්‍ය හැම වෙලාවෙම තමන්ට හදලා ගන්න වෙනවා. දන්න දෙයක සාපේක්ෂව කඩාගෙන යන කෙනෙක් නෑ. ඒකට අර ඉඳ ගන්නකොට කායික දෙක උදුන පූජා කරලා නැත්නම් තිරදමත් දෙක පූජා කරලා මට වෙන්නට වැඩිය තව සද්ධාවෙන් අර අන්ධකාරක දෙයකට යන්න ලැබෙනවා. නොදන්නක දෙයකට යන්න ලැබෙලා කියනකොට හිත නියුරොමික්ස් වැඩ කරන්න ගන්නවා. මොලේ ඔක්කොම ටික සෙට් එක වැඩ කරනවා. අපි දන්න ටිකේ විතරක් මේ සෙට් වැඩ කරන්නේ. දැනටගේ වැඩ කරන සීල දෙකයි මොනේ. එතකොට හැම ස්ථාන පද්ධතියක්ම ටෙස්ට් කරනවා. දැන් ඉන්නේ දැන් නැත්නම් නෙමෙයි. ආපහු එන්න ඕනේ ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි අලුත් ජීවිතය. නැත්නම් ඔය පටබුරුසු බව කියන්නේ. ඒ නිසා මේක හොඳ දෙයක්. නමුත් දෙවන්නේ කියන උදව්වක් නැහැ. ස්පෝක් වෙලා එකක් නැහැ. කලින් හදපු මේ නිත්‍ය පාරක් නැහැ. තමයි පාර කපාගෙන යන්න ඕනේ. ගියාට පස්සේ වෙන කෙනෙකුට කියලා දෙන්න බෑ. මොකද එයා යන්නේ ඒ බං නෙමෙයි. එයා යන්නේ සම්පූර්ණ කීයටි තාජාව මාව ගංගාව කියලා බැනපයි යකෝ කියන්නේ එච්චරයි කියන්නේ. ඒ පණින එක වයින්වා දෙක මොන දිහා බලන ඉන්නවා. ඉස්සෙල්ලා ගන්න. ඉතින් යන පණින කට්ටිය අඳු නිසා පණින්න දෙකක් වැඩි නිසා ඒගොල්ලෝ කියනවා පයින් වැඩ පිස්සු කියලා. ඒකට කරන්නේ දෙකුත් නැහැ. ඒකට කරන දේ කොහොමද අපිට කැඩ තියෙන්නේ 99.9999 පිටු දුවත් මට තියෙනවා කියලා සකප්පයි මමයි ඒක පෞෂත්වය ආරයනක ඒක වීරත්වය ආරයනක ඔකේ ඒකට පොහුමක් වෙනවා කියනවා ඒකට සාකච්ඡා කරන ගොඩක් ප්‍රශ්න ඒ පැත්තට අදාළයි ඒ නිසා මතක තියාගන්න කියන්නේ හද්දකලයකට සැකන දැවෙන්න හර කොට කොට යන්න නැත්නම් අතන මෙච්චරයි ඒක තමයි අපි සංහාය බඳලා ඒ වගේ අසෝකරන්තුනා මේ මල්ලි කිස්ස ආවලු ඊයකිනවා අහම් බන්දාන සංනා පරිශිස්සාන් කාණන අපත්තානේ සුඛම් පදං නික්ඛාන කාණන මම මේ සංහාය බඳ ගන්නවා මං කැලේට යනවා නිවන මොකක්ද මිසක් මම මේ සංහාය ගලවන්නේ මම එන්නේ නැහැ ඒක ගියායට විතරයි මේක හම්බ වෙන්නේ හෙලෙත්තාවු කරන කට්ටියට හේතු කරන කට්ටියට නිවන කැපෙනවා. නිවන එහෙම එකක් නෙවෙයි. ඒ නිසා ඒකෙන් අපි අධ්‍යාත්ම සාකච්ඡා સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. එනවා අපි දැන් වෙලා තමයි 10යි. අපි 4යි කාලට එකතු වෙනවා. බයකට පොඩ්ඩක් වැඩි වෙලාව සාකච්ඡා කරලා ඊට පස්සේ 6:00 මාට එකතු වෙනවා ධර්ම දේශනාව සඳහා. ඒ මතක් කිරීම සමගම ධර්ම සාකච්ඡා නිමාසතහන් කරන සිළු දිනාටම කෙරුවන් සරණයි